ඉතින් ඒ පසුගිය චාරිකා කටයුතු නිසා ඒක මේ ආකාරයෙන් සිද්ධු වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ නැවතත් අද පටන් ගන්නවා. ඒ පටන් ගත්තත් අපි අර ආරම්භ කරන ලද දේශනාවලියක් එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන ඊගාව දේශනා ඉදිරිපත් කරගන්නේ මේ චාරිත්‍රය අනුව තමයි අදත් ධර්ම දේශනා පවත්වන්නේ. ඒ අනුව සංයුත නිකායේ කෝසල සංයුත්තේ සූත්‍රයක් තමයි අපි දවසින් දවසට ඉදිරිපත් කරගන්නේ. ඒ කියන්නේ බුදුජානන් වහන්සේ ජීවමාන කාලයේ කොසල් රජතුමත් සමග එහෙම නැත්නම් කොසල් රජතුමාගේ පාර්ෂත් පාර්ෂකත්වයේ ඇතුව සාකච්ඡා වෙච්ච මාතුකා මතු වෙච්ච පසුබිම අනුව තමයි මේ සූත්‍ර ගත කරන්නේ. ඉතින් මේ සූත්‍රයේට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ අයියකා සූත්‍රය කියලා. ඒ අයියකා කියන වචනේ එදා පැවතිලා තියෙන්නේ අත්තම්මා කියන වචනේට. ඉතින් බුදු මේ සූත්‍රයට පසුබිම වෙලා තියෙන්නේ කොසල් රජතුමාගේ අත්තම්මා. ඉතින් දවසක සරුවත් යන වහන්සේ සත්තුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක මේ කොසල් රජතුමා මහා මද්දහනේ හදිස්සියෙම බුදුජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසව ඉඳ ගන්න. ඉතින් බුදුජාණන් වහන්සේ ආනවා මහරජ මේ මේ මහා මද්දහනේ මොකද මේ වෙලාවේ ආවේ කියලා. මොකද සාමාන්‍ය රජුරවන්ට කාර්ය බහුල වෙලාවක් ඒක. ඒ වගේම බුදුජාණන් වහන්සේටත් අමුතු යන්නේන වෙලාවක් නෙවෙයි වෙන්න ඇති. ඉතින් ඒ අරුමැක්කේ මොකදයි මේ කියලා අහනා වගේ දිවා දිවදස්ස දිවසස්ස මේ මහදවල් මොකද ආවේ කියලා. ඒතර කතා කරලා කියනවා අනේ මට ස්වාමීන් වහන්සේ හිටියා හොඳ ආදරණීය අත්තම්මා කෙනෙක්. හොඳට ජීවිතය ගත කරලා අවුරුදු 180ක් 120ක් කල් ගත කරා. බොහොම ප්‍රියමනාප කෙනෙක් අත්තම නැති වුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට මේ යම් ආකාරයක වියදමක් කරලා රැක ගන්න පුළුවන්කමක් තිබුණා නම් මම රැක ගන්නවා. මගේ අස්රතනය නැත්නම් මංගල හස්ති රාජ්‍යය දීලා මේ අත්තම බේර ගන්න පුළුවන් වුණා කියලා කියනවනම් මම ඊර දෙන්නත් කැමතියි. එහෙනම් අස්රතනය රාජානීය අස්වැයා හොඳම අස්වැයා දීලා වුණත් ඒක රජුරන්ට ආභරණයක්. ඒ වුණත් මම කැමතියි මේ අත්තම බේර ගන්න පුළුවන් නම් බේර ගන්න. ඒ වගේ ගම්වරයක් දීලා බෙදෙක් ඉන්නවා මේ ජීවිතේ බේරලා දෙන්න පුළුවන් මම එයාට ගම්බරයක් දුන්නොත් හරියනවායි කියලා කැමති නම් මම ගම්බරයක් උනත් දෙන්න කැමතියි එයාත් තමයි නැති උනායි කියලා. එතකොට බුදුචාන් වහන්සේ ඔය සබ්බේ සත්තා මරිසන්ති මරණං හීති ජීවිතං කියලා මරණ මරණානන්ත මරණන්ති ජීවිතං කියන එක ප්‍රකාශ කරනවා. ඒක සර්වඥතා ඥානයක් තමයි සියලුම සත්‍යෝ මරණ මරණය තමයි අවසානට එන්නේ ඒක මේ ගෑනු පිරිමි වුණාද පැවිදි වුණාද නැද්ද බුද්ධාගම වුණාද නැද්ද ප්‍රශ්නක් නැහැ කියලා. ඉතින් ඒක නිකන් පේන්නේ නිකන් සූත්‍රය දිහා බලනකොට නිකන් මේ කොසල් රජු ඉස්සරලම් වදාට ඇහුවා වගේ. ඒ මොකද හේතුව රජ කෙනෙක් වශයෙන් ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ අදහසක් තමයි මැරෙන්නේ නැහැ කියන අදහස. එතකොට තමයි රාජ්‍ය බලය පවත් ගන්න පුළුවන් වෙන්නේ. නිතරම මැරනවා කියන අදහස ගා ගන්න කැමතිත් නැහැ. ඉතින් ඒ නිසා නිත්‍ය සංඥාවේ තමයි රජකම කරන්න පුළුවන් වෙන්නේ. ඕනම නායකත්වයක් කරන්න පුළුවන් එහෙම තමයි. ඒ ඒකට තමයි පරිසරය සකස් කරගෙන ඉන්නේ. නමුත් සීලම සත්‍ය මැරනවා කියලා ඒ අභීත ප්‍රකාශයක් හරි චතුරාර්ය සත්‍ය වගේ ਸਰවචනංශ ප්‍රකාශ කරනට ඒකනම් සාන්ත ආචාර්ය ධර්මයක් අද්භූත ධර්මයක් කියලා කොසල් රජතුමෝ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ධර්මතාවයක් විතර කියවෙන්නේ කෙනෙකුට යන් නිලයත්තලයක් දරන්න නායකත්වයක් බුද්ධ විඳින්න ආයතනය පවත්තන්න මේ නොමැරිමි කියන අදහසෙන් තමයි ඉදිරියට යන්න වෙන්නේ. නැත්තම් කවදාවත් යන්න බෑ. මේ හෙට මැරෙනවා අන්ත මැරෙනවා කියලා දන්නවනම් ওই තරම් රණ්ඩු කරන්න දෙයක් ඇත්තේ නෑනේ. ඉතින් ඒක උඟක් බලවත්ව ක්‍රියාත්මක වෙනවා ධනවතුන්ට, කුලවතුන්ට, බලවතුන්ට, උගතුන්ට. ඒගොල්ලෝ ඒ චරිතය ගොඩනගා ගත්තේ නොමැරිමි කියන අදහසෙන් තමයි. ඒකත් හැමෝටම හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනගහණයෙන් 1%කට 2%කට තමයි අධ්‍යාපනය හරියන්නේ. ධනය හරියන්නේ. බලය හරියන්නේ. ඉතින් ඒ ලැබගත් දේත් මේ පණ එපා කියලා නිකරගන්නේ. ඉතින් එහෙම කරගත්ත කෙනෙකුට මේක හැම කෙනාම මැරෙනවා කියන එක ඔක්කොටම නම් ඇත්ත හැබැයි මට නෑ කියන තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි යා ඒ මාන්නක්කාරකම ඒ අහංකාරකම එනතන් ඒ ජය ගැනීමේ ශක්තිය ඒ වගේම පිරිස බලේ පතුරවාගෙන ජීවත් වෙන ගතිය තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් රජ කෙනෙකුට කියන්න රටවැසියෝ පෙළඹෙන්නේ නැහැ. සාමාන්‍ය හාමුදුර කෙනෙක් කියන්නේත් නැහැ. අපරාධේ මේ අහවල් වෙදාට දුන්නා නම් මේ ලෙඩා සනීප කරගන්න තියුණානේ. ඒ වෙලාව වෙලා නැහැ කියලා නිකන් මේ මූණිච්චාවක් තමයි දාන්නේ. සරුවචනාංශේ මතක් කරන්නේ සාමාන්‍ය සත්‍ය. අබ්බේ සත්තමරි සත්‍ය. මේක සරුවචනාංශයටත් කැපයි. උගව දෙනෙක් හිතනවා මේ සරුවචනාංශේ වගේ කෙනෙක් එහෙම මේ අපවත් වෙන එක ගැළපෙන්නේ නැහැ කියලා. ඒකේ හරියටම වැරෙන්න ඕන කියන එක ගැළපිලා තේරුම් ගත්තේ මාර්යා විතරයි. ඌ තමයි ඇවිල්ලිවලා ආරාධනා කරේ දැන් ඇති දැන් ඉතින් ආපු වැඩක් බලාගෙන යන්නයි කියලා. ඒ වැඩි කරනකන් ਸਰුවචනසී ඉන්න පුළුවන්කම තිබීම තමයි ਸਰුවචනනාසිකේ තියෙන අසු විශේෂ ඥානෙ. හැබැයි කිසිම බෞද්ධෙක් කැමති නැහැ. බුදුහාමුදුර අපවත් වෙනවා කියන එකට කැමති නැහැ. දැන් උනත් ගිහිල්ලා ඒ මේ පිරිනව මංචිගේ ගාඩ් ගිහලා හරියට අඬනවා. අනේ අපි බුදුහාමුදුර අපවත් වෙලයි කියලා. ඉතින් ඒ තරම් මේ මේ මේ මේ බුදුහාමුදුරන්ගේ අර මූලික දේශනේ සබ්බේ සත්තමරිසන්ති කියන එක අමතක කරගත්ත පිටසකට තමයි බෞද්ධයයි කියලා කියන්නේ. ඒකයි මේ බෞද්ධයන් අතර පවා ඔය මාන්නකාරකම්, ඔය කුලවන්දකම්, බලවන්දකම්, ධනවන්දකම් පවත්වන්න උත්සාහ කරන්නේ ඒක හරියන්නේ නැහැ. දෙඩේ හරියන්නේ නැහැ. බෞද්ධ රටවල් දිහා බලන්න, බුරුමේ දිහා බලන්න, තායිලන්තේ දිහා බලන්න, ලංකාව දිහා බලන්න, ඒ රටවල් දිනු වෙන්නේ නැහැ. තායිලන්තේ දිනුවක් පෙන්නනවා ඒ ඔය වෙන වෙන කර්මාන්තින්දා. නැත්තම් මේ වගේ කිසි කෙනෙකුට එහෙම විශාල ව්‍යාපාර කරගෙන හැමදාම රජ වෙලා පතේ බලේ පතුරවගෙන ඉන්න බෑ. මොකද මේ පසුබිම තියෙන අනිච්චන් දුක්ඛ අනත්තම්. ඉතින් ඒ පදනම තේරුම් ගන්න නැතුව අපි ලෝකයේ පවතින නිච්ච සුඛ සුභ කියන ආර්ථිකයක් පිටිපස්සේ යන්න ගියාට දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කරන්න ගියාට එහෙම නැත්නම් සමාජ ධර්ම ක්‍රියාත්මක කරන්න මේකේ හරියන්නේ නැහැ. හරියන්නේ නැත්තේ මේකේ ශාසනය පිළිట్లా තියෙන නිසා. ඒ ශාසනය පිටුපෙකන දැනගන්න ඕන මොන જાති කෙරුවත් මැරෙන්න වෙනවයි කියලා. ඇයි ඒකට මේ කොසල් රජතුමා ඉදිරිපත් කරපු ඒ මාත්‍රකාව නැත්තම් මේ අත්තම්මගේ මරණය බුදුජානනාංශයේ අවස්ථාවට ගන්නවා. ඉතින් බුදුජානනාංශය උගන්වීමේ විශාල කැපිපේන දණක් නෙවෙයි. ඒක සාමාන්‍ය රටවැසියට එච්චර ලොකු දෙයක් නෙවෙයි. කට්ටිය කොහොමදක් දන්නව මැරණොයි කියලා. රජ කෙනෙකුට මේක ඒත්තු ගන්නන්න අමාරුයි. මොකද ඒ රජ්ජුරෝ කියන්නේ මේක මේ මරණය කියන එක මේ ඇතෙක් දීලා ආජානීය අශ්වයක් දීලා ගම්මරයක් දීලා කරගන්න පුළුවන් කියලා. අදත් බෞද්ධයෝ සේරම හිතාගෙන ඉන්නේ එහෙමයි. ඔයන ඕනේ කරදරයකට දොස්තර කෙනෙකුට ඉල්ල වැඩි කරගන්න පුළුවන්. එන ඕනේ ප්‍රශ්නකට නීතිඥයෙකුට කියලා කතා කරලා කරන්න පුළුවන්. ඔය ඕනේ ප්‍රශ්නයක් බැංකුවේ මැනේජරට කතා කරලා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයයන්ට වඳුරක් ගැට ගහලා කරගන්න පුළුවන්. අහවලාට කියොත් කරගන්න පුළුවන් කියලා බය ආදු ගැති එහෙම නැත්නම් යාප්පු ජීවිත ගත කරන්නේ. ඒ එන්නේ සත්තුන්ට තමයි බෞද්ධයි කියලා කියන්නේ. ඒගොල්ලොත් හිතනවා මේ මරණවා කියන දේ අමතක කරනවා කියලා. අමතක කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ මේ මරණානුස්සති භාවනාව කියන එක බුද්ධාන බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභක්සති බික්කු භාවයේ සීලවය මේ චතුරාර්යක්ඛා බික්කු භාවයේ සීලවය මේ හතර රකින්නේ කියලා. ඉතින් ඒ තේරුම් අරගත්ත ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා මේ හතර පිටරටවල ගිහිලා කියන්න එපා. අල්ලන්නේ නැහැ. බුද්ධානුසති භාවනා කිව්වට අහන්නේ නැහැ මිනිස්සු. මේ මේ ලෝකේ එහෙම වැඳිය යුතු පිළිය යුතු උත්මෙක් පහළ වෙලා හිටියයි කියන එක බටහිර සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. අපි කොච්චර ගිහලා පන්සල් පිටවගෙන තියාගෙන හිටියත් ඒ මිනිස්සු බලන මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. වෙසක් කූඩුවක් එල්ලුවත් කියන වැට ඇතුලේ ගහගන්න වීඩියෝ වල දාන්න දෙන්න එපා. දාන්න බෑ. එහෙම වැඳිය යුතු පුද්ගලයෝ මේ ලෝකේ නෑ. ඒ ඉන්නවනේ ਸਰබලදාරි දිව්‍යඥාන්සේ උන්නාන්සේට මේ කරන නිග්‍රහය තමයි මිනිසුන් වඳින එක. නිසා බුද්ධ ආනුසුති කතාවල් බෑ. මෛත්‍රී භාවනාවල් නෙවෙයි සෝගේ යුද්ධම තමයි කතා කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආයුධ හදනවා, ඒ කඩප්පුලිකම් කරනවා මිසක් කිසිසේත්ම මේ මිනිස්සෙකුට කරන සතෙකුට කරන අනුකම්පාවක් හිතා ගන්නවත් බෑ. ඒ සත්තු කපල මිනිකා මේ මේ මස් කපල විකුණන හැටි දිහා බලනකොට ඒ වගේ තියෙන සුඛෝභෝගීත්වය දිහා බලනකොට ඒකට ලංකාවේ වගේ බෞද්ධයෝ ගිහිල්ලා ගැති වෙලා ඉන්න හැටි බලනකොට හරිම කනගාටුයි. ඒ කිසිම සතෙකුට පණක් තියෙන බවක් මතක නැහැ. දිගට කපලා හරහාට කපලා කුඩු කරලා මැටි කරලා ඒ කෑම හදන හැටි. සත්තු මරණ හැටි. ඒක දිහා නැතුව ඒ රටවල ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම අයිස්ලන්තේ වගේ රටකට ගියාම මස් මාළු වල කන්නම දෙයක් නැහැ. ඒ රටවල ගිහිල්ලා මේ පන්ති සමාදන් වෙන්න බෑයි. ඒ රටවල විශාල ශිෂ්ටාචාර තියෙනවා. අපිටත් වැඩිය සමාජයට හොඳට ඉන්නවා අයිස් කුට්ටු ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. අරකින් තමයි ජීවත් වෙන්නේ ඉතින් ඒ දේවල් නොකර ලංකාව දිනු කරනවයි කියන එක කරන්න බෑ මොකද ඒගොල්ල දීපු වචනයක් මේ දිනු කරනවයි කියන එක අපි ජීවුණු මිනිස්සු අපිට ආයි දිනු වෙන්න දෙයක් ඇත්තේ නැහැ අපිට කරන්න තියෙන්නේ ඕම කෙරුවත් මැරෙනවා ඔය චයිස් කෙරුවත් මැරෙනවා කියලා තේරුම් අරගත්තාම අපි තවත් දිනු වෙනවා ඒ නිසා බුද්ධානුස්සති මෙත්තාච මරණ සත්‍ය මරණය අසුබසති කියන්නේ යන්න එපයි කියලා තියෙනවා බටේ රටවල අල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අපේ ධර්ම දූත සේවය එතන අසාර්ථකයි. ඒක ඒක තේරුම් ගන්න ඕන දෙයක් මිසක තේරුම් ගන්න යන්න හොඳ නැහැ. දැන් මෙතනත් මේ සූත්‍රයේ එහෙම දෙයක් තමයි ඉතින් මේ බණකට ඉදිරිපත් කරලා ගන්න තියෙන්නේ. ඇයි මේ සරුවචන් වහන්සේ මේ වගේ කරපු දේශනාවක් ඇයි අපේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා සූත්‍ර පිටකයට ඇතුළු කරන තීන්දුව කෙරුවේ? ඒ යනුව ඇයි අපි සාකච්ඡා කරන්න කියලා. කවුරක්වත් දන්නේ නැත්තේ නෑ. ඒ වුණාට අත්තම මැරිච්ච දවසේ ඔක්කොම මැරෙනවා මහරජ කියනකොට අම්බේ ස්වාමීන් වහන්සේ නොඇසු නොවිරු ධර්මයක් ඔබ වහන්සේ දේශනා කරන්න කියලා මේ කොසල් රජුරෝ කියනවා. සූසට කලාව දන්න රජ කෙනෙක්. අපේ ගෙදරටත් මරණය ආපු වෙලාවට අපි අහකඳෝමයි කියනවා. හරියට කොසල් රජුරවන්ට අර අත්තම මැරෙනවා කිව්වා වගේ. හැමදාම පත්තරේ බලන්න මරණ දැන්නීම් කියලා જાතියක් තියෙනවා. ඔය හැම මරණ දැන්වීමට අපි සුදු ඇඳගෙන යන්දාට පිටත් වෙලා යන්නේ නෑනේ. යන්නේ මොකටද? මේ මගේ එකා මැරිච්ච හින්දා. එතකොට මගේ පළුවකුත් මැරනවා. එදාට තේරෙනවා මේ අනික් මිනිස්සු ගණන් ගන්නෙම නෑනේ. උන්ට නිකන් තවත් මරණයක් අපිට නම් එහෙම නෑ. මේක මේ මගේ මරණේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපි හරියට ඒක ප්‍රසිද්ධ කරන්න දඟලන්න කෑ ගහන්න උත්සාහ කරනවා හරියට මේ අපේ කට්ටිය මැරෙන්නේ අනික් කට්ටිය මැරනවා වගේ ධර්මපාල ජාතිකයෝ වගේ තමයි හිතාවෙන්නේ. ඉතින් ඒ වගේ සංකල්පයක් කොහොමද ආගමික ජීවිතයකට භාවනා ජීවිතයකට අරණ්‍යගත ජීවිතයකට සම්බන්ධ වෙන්නේ කියලා බැලුවොත් මේ ධර්මතාව වලට තමයි කාම ලෝකය කියලා කියන්නේ. අපි කාම ලෝකේ අතහැරියා නම් අබිනිෂ්ක්‍මණය කරා නම් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ ගිහි ගිය අතහැරියා නම් ওই ධර්ම අපිට අදාළ නැහැ. අපිට අදාළ නැති වුණාට භාවනා කරනලට අදාළ නැති වුණාට සතිපත් චිත්තක්ෂණ අදාළ නැති වුණාට අපි ජීවත් වෙන්නේ මේ කාම ලෝකේ තමයි. එතකොට අපිට ඕවා ඇහෙනවා. අපිට ඕවා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන්නේ ධර්මතාවයක් විදිහට. ඒ ධර්මතාවය දැනගත්තයි කියලා මේ ධර්මතාවය දන්නේ කන මැරෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. සාධක වෙලා තියෙන්නේ ඇත්ත ප්‍රත්‍යක්ෂ ධර්මතාවයක්. ඇත්තටම කුසල රජුගේ නම තමයි මැරිලා. ඇත්තටම කොතොල් රජුරෝ ඒකට අකම්පාල වෙලා. ඇත්තටම බුදුරජාණන්සේ තෙන්දි සියලු සත්ත්වය මරණයි කියලා කියලා. එතකොට අපිට අපි කෙරුවත් නොකෙරුවත් නැත්නම් අපි පිළිගත්තත් නොපිළිගත්තත් අභිනිෂ්ක්‍මණයක් කරපු කෙනෙකුට එහෙම නැත්නම් අතහැරපු කෙනෙකුට පේනවා මෙවැනි ධර්ම නැවත නැවත කනට වැටෙන එක සංසාර දුක කියන එක තේරුම් ගන්න සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්න හේතුපාදක ධර්මයක් වෙන්න ඉඩ තියෙනවා. කාම ලෝකයක් නැත්නම් එහෙම නෑ. ඒක ඒගොල්ලන්ට බඩ බොක්ක දානවා, heart attack එනවා, blood pressure නගිනවා, කලබල වෙනවා. ප්‍රසාව විනිමාඩු දානවා. ඒක ලෙවල්ලා මොනවදෝ ආචාර ධර්ම වගේක් කරනවා. ඒව සම්බන්ධ කරගන්නකොට මේ අරණ්‍ය වාසී සංඝයාටත් එන්නේ කියනවා පාංශකූල වලට. ඒක ඉතින් ස්වභාවයනේ. නමුත් එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන ආකාරය සහ ගිහියා අපි කියන්නේ නැත්නම් මේ කාම ලෝකේ ඉන්න එක සම්බන්ධ වෙන ආකාරය ලොකු වෙනසක් තියෙනවා. හරියට දැන් බුදුජානන අංශයට මේ පණිඩිය ආපුවම බුදුජානන අංශගේ හිතට මොකක්ද එන්නේ? අහකන්දුමයි කියන කතාවක් නෙවෙයිනේ. මේ මිනිස්සයා කටයුතු කරන්නේ මේ නොමැරී යුතු කෙනෙක් මං වගේ අත්තු ඉන්න අස්සයෝ ඉන්න ගම්වර දෙන්න පුළුවන් කෙනෙකුගේ අත්තම මැරෙන්න බෑ. මෙව දීලා හරි කරන්න පුළුවන් නම් මං කරනවා කියන කතාවනේ. ඒක අපිට ඒ විදිහටම අවුරුදු 2600 ගණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ එහෙම සූත්‍රයක් එහෙම පයින්ඩියක් අරගෙන අපි කොහොමද අපේ ජීවිතවලට නැත්නම් භාවනා ජීවිතවලට ගත කරන්නේ කියලා. අපි නැත්නම් සාමාන්‍ය සාසනාන් ලෝකෙම ලෝමිකව කරනවා නම් ගීගේ අතහැරපු කෙනෙකුට මෙවැනි දෙයකින් ගම්ම්‍ය වෙන අර්ථය මොකද්ද? මොකද්ද මේ කියන්න හදාන්නේ කියලා. අපි ගීගේ අතහැරියයි කිව්වට මරණය අතහැරලා නැහැ නේ. අපි ගීගේ අතහැරියයි කිව්වට අතහැරිලත් නැහැ නේ. තාම ඔවගේ අගුකොන් තියෙනවනේ. ඒකනේ අපිට අරයා මරනවා කියනකොට මෙයා මරනවා කියනකොට වැඩි කැක්කුමක් එන්නේ. කෙසේ නමුත් වළක්වන්න බෑ. ඒක සරුවචන්හන්සේ දේශනා කරන්නේ මැටි වළඳක් පුච්චලා තිබ්බත් අමුවෙන් තිබ්බත් කැඩනවා කැඩනවා කැඩනවා කැඩනවා. ඒක ආය දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා හැදුවොත් යමක් කැඩෙනවා. නැවේ <clears throat> කැඩෙන්නේ ඉස්සෙල්ලත් මැට්ට මැට්ටමයි. වාදනය කරනකොට පස්සෙත් මැට්ට මැට්ටම තමයි. මැට්ටට මොකුත් වෙන්නේ භාජනයේ කැඩෙන්නේ. භාජනය කියලා කියන්නේ වාතයක් දරන දෙයක්. හිදසක්. ඒ හිදසේ ඇතුලේ තියෙන වාතයටත් මොකුත් වෙන්නේ නැහැ. කලයක් බිඳුනට කලයේ ඇතුලේ තියෙන හුලං වලට මොකුත් වෙන්නේ නැහැ. කලයේ තියෙන මැටි කැටවලත් කිසිම දෙයක් විනාශ වෙන්නේ නැහැ. අර සතාන සහ ආකාරයේ ස්වභාව ලක්ෂණ වෙනස් වෙනවා. ඉතින් ඒක අපිට පේන බිඳියමක් විදිහට නමුත් ගීගේ අතාරපු කෙනෙකුට ධාතු මත්තකෝ නිසත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේක ධාතු මාත්‍ය පමණයි නිස්සත්තයි මේක ආත්මයක් විදිහෙන් ගන්න මේ පුද්ගලයෙක් විදිහට ගන්න දෙයක් ඇත්තේ නැහැ ජීවියකුත් නැහැ මේකේ මේක ශූන්‍යයි කලයේ තියමුණත් ඇතුලේ ශූන්‍යයි කලයේ මැටි කට්ට කඩලා ගිහිල්ලා බැලුවත් ඇතුලේ තියෙන වාතය කලේ වාතය කියන්න බෑ දැන් ඒක වාතයට මිශ්‍ර වෙනවා ඒත් ශූන්‍යයි තමයි ඉතින් අන්නේ தත්ත්වයේ දකින්න නම් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඒක නිවනට තුරු දෙනවා සංසාර බය තියෙන කෙනෙකුටයි මේක අර්ථයක් ඇති වෙන්නේ සංසාරයෙන් ගැලවීමටයි මේක අර්ථේ ප්‍රයෝජන ගන්න ඕනේ කියන එක තේරුම් ගත්ත කෙනෙකුට නම් මේ සූත්‍රයක ඉතින් අපිට නැවත ඇත්තටම බහැලා අඩියටම බහැලා තේරුම් ගන්න යමක් තියෙනවා. සරුවචනසේ දේශනා කරන දෙයක් තියෙනවා. නමුත් මේවා තේරුම් ගැනීම භාවනාවට අවශ්‍ය නැහැ. භාවනාව අවශ්‍ය කරලා තියෙන්නේ සමාධියයි. භාවනාවට අවශ්‍ය කරන දේ සතියයි. අපි සතිය වඩා ගත්තාම භාවනා කරගත්තාම ඇති කියලා හිතනවා නම් ඒක නරකක් නෑ නමුත් ආධුනිකයෙකුට නම් කමන්නේ නෑ. නමුත් ඒ වඩන රද සතියෙන් යුක්තව වඩනද සමාධිය යුක්තවත් මේ මරණය දිහා නැවත බලන්න වෙනවා. අපි අත්හැරලා දාලා ආපු ගිහිගේ අපේ අත්තම්මා නැත්තම් මුත්තම්මා නැත්තම් අම්මා මරණ හැටි බලන්න වෙනවා. එතකොට සතියෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව සමාධියෙන් යුක්තව ඒක බැලුවොත් ඒ ඇත්තා මැරීම මට බාධාවක් වෙන්නේ මගේ ආත්මයට මගේ මාන්නක්කාරකමට මගේ සරකාය දිට්ඨියට බාධා වෙච්ච නිසා තමයි. නැත්නම් අල්ලපු ගෙදර මනුස්සය මරනවා මට ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහ අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ මරණය සාමාන්‍ය මරණයක් විදිහට මරණ ධර්මතාවයක් විදිහට දකින්න පුළුවන් නම් ඒත් කම්පාවක් එනවා. ඒත් යම් විදියකට සංවේගයක් පහළ වෙනවා. නමුත් අර වගේ පපුවේ අත් බැඳගෙන ගහගෙන අනේ අම්මේ කියන ওই විලාප දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආවත් ඒක එළියට එන්නේ නැහැ. මොකද මරණය කියන එක මැටි කලයක් වගේ එකක්. බින්දෙන සුළු දෙයක්. ආන්න ඒක තේරුම් ගැනීම බටහිර සංස්කෘතිය හැටියට එනතන් දේව නිර්මාණයක මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියන කතාවේ හැටියට අදාළ නැහැ. ඒක නිසා මරණය දේව ආගම අදහන අයට පල්ලියට අයිති එකක්. මිනිහ කටයුතු ටික අවමංගල්‍ය අධ්‍යක්ෂකට අයිති මිසක්කා මිනිහ ගෙදෙට්ට ගේන්න දෙන්නෙත් නැහැ. ඒක අවමංගල්‍ය අධ්‍යක්ෂකගේ පාලරකේ තියලා ගිහිල්ලා බලලා එනවා මිසක්කා මිනිහා ගෙදෙට්ට ගේන්න දෙන්නේ නැහැ. විෂ බීජ කියලා. ඒ මොකද ඒ දෙයයන්ාංශෙම ආපු ලෝකේ එහෙම දෙයක් තියෙන්න බෑනේ. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. මේක සැලසුම් කරපු දෙයක් නම් මොකටේ මරණයක්? ඒ නිසා ඒකට වෙනම අධ්‍යක්ෂකවරු ඉන්නවා. වයසට ගිය කට්ටිය පෙන්වන්න තහනම්, ලෙඩෙක් පෙන්වන්න තහනම්, මහල්ලෙක් පෙන්වන්න තහනම්, මලකඩක් පෙන්වන්න තහනම්. ඒ කියන්නේ හතර පෙර නිමිති පෙන්වන්න තහනම්. කොහොඳටම දියුණු නගරවලට ගියාම ඒවට වෙනම ආයතන තියෙනවා. ලෙඩ වෙච්චාම ගෙදර තියාගෙන හිටියොත් ගෙදර තියාගෙන ආයෙත් නඩු. අනිවාර්යයෙන්ම ඉස්පිතාලේ යන්න ඕන. එහෙම කරලා තමයි ඔය කොවිඩ් 14 ඉන්ජෙක්ෂන් ගහපු කට්ටිය තමයි දැන් ඔය පැහැවන්නේ. අනිවාර්යයෙන්ම ගන්න ඕන. කතා දෙකක් බෑ. මහල්ලෙක් තියන්න බෑ ගෙවල් වල. ඒක ඒ කට්ටිය මහලු මඩම් වලට තල්ලු කරන්න ඕන. මලගඳක් තියන්න තහනම්. පැවිද්දෙක් දකින්න තහනම්. ඔය හතර පෙර නිමිති වලින් අයින් කරන්න තමයි නගරයකට ගියාම ඔය ප්‍රසිද්ධ නගරවල ඔය හතර හොදා හොඳාකාරව සංවිධානය වෙලා තියෙච්ච බැලුවාම් පේන ඡා ඉන්න හරියක් ඉන්නේ පුරංගනාවන් පුරවැසියන් ලස්සන්ට ජීවත් වෙන නගර පිරිසුදු නගර තියෙනවා දැන් හැබැයි ඒවයි කක්ක වෙලා තියෙනවා. දැන් හොඳට පේන්න තියෙනවා මේ පිරිසුදු නගරවල අනන්තවත් ප්‍රසිද්ධිය වැසිකිලි කරනවා. අනන්තවත් ප්‍රසිද්ධිය කැසිකිලි කරනවා. අනන්තවත් පාරාණ්‍ය වැටලා බුදියාගෙන ඉන්නවා. ඒ වළක්වන්න බැරි ලෝකයක් හදලා තියෙනවා. මොකද අපි 70 80 90 2000 දශක වෙනකොට නෑ ලස්සන පිරිසිදුවර තිබ්බා. ඒ සිස්ටම් එක පද්ධතිය වාරගත්තා. හරියටම සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට හතර පෙරණ විදිහට පේන්නේ නැති වෙන්න ඇතුළත නගරේ හදලා පිටත යන්න නොයන්න නීති දාලා තිබ්බනේ. ඒක නිසා හතර පෙරණ නිමිති දැක්කේ නැහැ. නමුත් යුවරජය තනතුරු හතනතුරු හම්බුනාට පස්සේ එයාට අවස්ථාව ලැබුණා Tamanට කැමති නම් ඇතුළු නුවරෙන් පිට වෙන්න. පිට වෙච්ච ගමන් දැක්කේ අර ඇතුල් නුවර තියෙන සිරියාව නෙවෙයි. එළිය තිබිච්ච ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක්. එතකොට හරියට මේ බිම්බිසාර රජුරෝ වගේ බුදුහාමරගෙන් අහන්න වගේ බුදු වෙන්න ඉන්න සිද්ධාර්ථ කුමාරයා චන්නගෙන් අහනවා මොකද්ද මේ කියලා. ලෙඩෙක්. මොකද්ද ලෙඩෙක් කියන්නේ? ඔබතුමාටත් මේක වෙනවා. මට ඔව් මහල්ලෙක් විවුල වේවුලා වම තිනකොට දකුණ යන්නේ බූතුරු දකින්නට බොම්බේ බලනකොට කල්කටා පේන කට්ටිය ඉන්නේ ඕන තරම් ওই පාරට වෙලා ඒක දැක්කට පස්සේ අර තරුණ අවුරුදු 29 ඉලන්දාරියෙකුට මේ ටික නාකෙත් අරගෙන තෙයි කාටත් ওই ටික වෙයි කියනකොට චන්නමැතියා බුදු වෙලා ඉන්නේ වෙලාවේ මේ සිද්ධාර්ථ කුමාර තමයි ඉගෙන ගන්න මේ ඊට පස්සේ මලකඩක් කරන මිනිස්සු අඬා වැටිගෙන තට්ටුවක් උඩ තියාගෙන අරගෙන යන මොකද මේ මල කඳයි මොකද ওই වයසට ගිහලා ලෙඩ වෙලා ඔතෙන් තමයි ඉවර වෙන්නේ. කවදාකවත් ආරණ මාලිගාව ඇතුළේ කවදා සතෙක්වත් මැරලා ඉන්නව දැකලා නැහැ. කැරපොත්තෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ මැරිච්ච එකට. කුඹේකටවත් නැහැ. ඉන්නේ ඔක්කොම ලස්සනට පිරිසුදු කරපු ලෝකෙක. මල කඳක්. ඊට පස්සේ පැවිද්ද දැක්කට පස්සේ කියනවා ඒක නම් බලන්නත් එපා. කන්නේ ඕක දැනගෙන ඕෙන් ගැලවෙන්න හදන කෙනෙක් තමයි ඔය. ආයි කියන්නේ මේ ප්‍රශ්න තුනට උත්තරයකුත් ඒකෙම තියෙනවා නේ. අපි කොච්චර කාර්යයක්ව දකින්නද අපිට කවදාකවත් හිතෙනවද මේ ඉස්සරහින් දුර්පාට අරගත්ත කට්ටිය නෙමෙයි මම මේ කතා කරන්නේ මේකට පැවිද්ද මේකට උත්තරයක් කියලා නෑ නෑ ඒක ඕනේ නෑ පැවිදි වෙන්නේ නැතුව බැරිද ලෙඩෙක් මහලෙක් මලකණක් නැති නිවනක් තියෙන තැනකට දුපතුන් නැති ලෝකයකට යන්නනේ අපි මේ සැලසුම් ගහන්නේ ඒකනේ වාඩි වෙච්චාම අරමුණට හිත දාගන්න බැරි කොච්චර දෝ අරමුණ ඉක්මවල අතීතයේ හිතනවා අනාගතයේ හිතනවා වෙන කෙනෙක් ගැන හිතනවා වෙන තැනක් ගැන හිතනවා මොකද මේ මෙහෙම ඉඳගෙනම ඔය ඔච්චරම කැපකිරීමක් කරන්න ඕනේ නැහැ. ගේමක් දෙන්න පුළුවන්. ඒක තමයි දරුණුවට කියලා තියෙන්නේ බටහිර සංස්කෘතියේ. ඒගොල්ලන්ට කියන්නත් එපයි කියලා තියෙනවා ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක් ගැන බුද්ධානුසුති මෙත්තාච මරණං අසුබස්සති. ඒ ඒ නීති ටික එහෙමම මම සතිපාසලට යෙදෙව්වා. සතිපාසලේ අපි ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්ද ගැන කතා කරන්නේ අපි බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබ සති උගන්වන්නෙත් නැහැ. එහෙම නැතුව අවදිමත් වෙන ගතියක් මේ දේවල් හොඳ නැහැ මේ දේවල් හොඳයි මේක කරනවා මේක නොකරනවා කියලා සතිමත් වෙන ගතියට ගියාම මේ උපක්‍රමේ බටේර මේ මේ බටේර තියෙන මේ ආර්ථික අභිවෘද්ධිය සමාජික අභිවෘද්ධිය වගේ තැනකට යන්න නම් බුදුරජාණන් වහන්සේ දීපු ධර්මතාවලින් බුද්ධානුසුති මෙත්තාච මරණං අසුභසති වෙනුවට සතිය විතරක් අරගත්තාම බෞද්ධයන්ට ඒක නිකන් ගැළපෙන්නේ නැති එකක් වගේ වෙලා තියෙනවා. බෞද්ධයාට ඒක පේන්න තියෙන්නේ ලිලි අරපු ඉදිච්ච බෙරි වෙච්ච කෙසේ ගෙඩියක් වගේ. දැන් කනවා ඇර තියන්න බෑ මේක. තිබ්බ ගමන් බිම තිබ්බ ගමන් විස බීජ ගෑවෙනවා. කුණු වෙනවා. පොත්ත පිටින් තිබ්බනම් තියෙතයි. පොත්ත ඇරියට පස්සේ ලෙඩෙක් නැතුව, මල කඳක් නැතුව, මහල්ලෙක් නැතුව, පැවිද්දෙක් නැතුව, බුද්ධානුසතිය නැතුව, අසුබ සතිය නැතුව, මෛත්‍රී නැතුව, මරණානුසතිය නැතුව මේ සතිය විතර දුන්නොත් ඒක ඉදිච්ච බතක් වගේ, මැරිච්ච මලකුණක් වගේ තමයි පේන්නේ. ඒතරම පාවිච්චි කරන්න ඕනේ. මේ පවත්තගෙන යන්න බෑ. පවත්තගෙන යන්නේ ওই වගේ ගොතලා තමයි. ඒවට කැමති නැහැ මිනිස්සු. බටහිර නෙවෙයි ලංකාවෙත් කැමති නැහැ. කැමති නැති වුණාට ඒකට උත්තරයක් වශයෙන් සතිය දෙනකොට කියන ඔහොම එකක් බුද්ධ ආගමේ නැහෙනේ. අපිට මේක දීලා තියෙන කඩදාසි ඔතලා අපිට සාමාන්‍යයෙන් තලගුලි විකුණන්නේ නැහනේ තලගුලි සෙලෝපෙන් එක ඔතලා කැරලි වලට හදලා බෝල කරලා විකුණන්නේ ඒක තියාගන්න පුළුවන් විදියෙත් නේ. ඒ කෑල්ල නැහැ. අර පවත්තන්න හදලා තියෙන ඒ කෑල්ල අයින් කරපු ගමන් ඒක ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ අතිගත යවන්නත් බෑ. ඉතින් ඒක නිසා ඒ දෙක මැද තියෙන මේ මරණාසුතිය බුද්ධානුස්සතිය අදහන ලිරික් මාල්ලික් මලකඳක් දැකලත් සම්ප්‍රදාන කුල බුද්ධ ආගම රකින්න කෙනෙක් ඉන්නවනේ අපි ළඟ. අපි ළඟ තාම තියෙනවනේ ඒක ගමේ පන්සලේ. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙනවා අපිට පේන්නම පේන්න තියෙනවා බටහිර ලෝකේ පුදුමාකාර දියුණුවක් තියෙනවා. අඟහරු ලෝකයටත් යනවා. උඩ රටත් මේ උඩ උඩ කරනම් බීම කරනම් ඔක්කොම ගහනවා. ඇයි අපිට යන්න බැරි? යන්න බැරිකමක් නැහැ. නමුත් ඒක නෙවෙයි දියුණුව කියලා කියන්නේ. මේ දැන් තියෙන தત્ත්වය තමයි දියුණුවම தત્ත්වය අපේ. කිව්වොත් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. හිතන්නේ භාවනා කරලා දියුණු වෙයි කියලා හිතලා. මේ ඉගෙනගෙන දියුණු වෙයි කියලා. සල්ලියම්ම කරලා දියුණු වෙයි කියලා. රට දියුණු වෙච්චාම අපි දියුණු වෙයි කියලා මොකද්ද අර කරට්ටලේ පිටිපස්සේ යන බූරුවෙක් වගේ ඒක ලේව කන්න බලන ඉන්නවා මිසක් ආ මේ වර්තමාන මොහොතේ හිත ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ අතරමැද තමයි ඔය කියන ඔය සංකරතා මැද තමයි මේ සති මාත්‍රේ නැත්නම් මේ සතිය ඉදිරියට ගෙනියන්නේ මරණානුස්සති බුද්ධානුස්සති ව අතාරින්නත් එපා. මේක තිබිච්චා ඒක සාසනෙද තියෙන්න ඕනේ. මේ පැත්තෙන් ਸਰබලදාරි දිවෙන්නාංශ ඔක්කොම කරයි කියලා පැත්තකට දාන්නත් එපා. එහෙම නැත්නම් කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන ධර්මයක් එපා. මේ කරන දේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ. තමන් මොකද කරන්නේ කියන එක වර්තමානයේ ඉතින් එහෙම බලන පිරිසකට කොහොමද මේ අයියකා සූත්‍රය බලපාන්නේ? දෙවිදියකට විතර වගේ නවීන සංකල්පන අනුව විස්තර කරනවා ඔය කොහොම කෙරුවත් මැටි කල කැඩෙන්න ආසේ මට තියෙන්නේ මෙන්න මෙච්චර කාලයක් ඒ කාලේ මම දන්නවනම් මම කොහොමද මගේ ඊතුරු කාලය ගත කරන්නේ ඒ නොදන්නකම මත තමයි අපිට අවිද්‍යාව පිටලා තියෙන්නේ ඒ මත ඉඳගෙන තමයි අපි සැලසුම් හදාන්නේ ඒ සැලසුම් මත ඉඳගෙන තමයි මේ ආතතියයි අසහනයයි <coughs> මේ පෙට්‍රල් පුච්චන ගතිය තියෙන ඊටිපන්දම දෙකොලෙන් පත්තු කරා වගේ. ඉතින් ඒ නිසා මේ ගත කරන ජීවිතේට අමතක කරන්නම බැරි නැත්නම් බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා මතක් කරන තමයි අයකා සූත්‍රයෙන් කැපී පෙන්නන මේ මරණය පොඩ්ඩක් ගාව ගත්තොත් මොකද වෙන්නේ? ඒක සඳහා සමහර විටක අවුරුද්දක කාලයයි මට තියෙන්නේ. නැත්නම් මාස දෙකයි මට තියෙන්නේ. එහෙනම් තමයි සුමාන දෙකයි තියෙන්නේ. නැත්නම් තව හුස්ම දෙකයි තියෙන්නේ කියලා ඒක කඩලා පෙන්වීම තමයි ඔය රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා කියලා විසුද්ධි මාර්ගයේ පුදුමාකාර මේ විස්තර ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. මේ ජීවිතයේ අවුරුදු 100ක කාලයකට දාලා ඒවා 10 10කට දාලා ඒ 10න් 10ට මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ ආදි වශයෙන් කඩලා ওই පන්සල් වල ඇඳලා තියෙන පිටිවල ඒකට පෙන්නලා කියලා දීලා තියෙනවා මෙන්න මේම ගියාත්මෙම තීන්දුව වෙච්ච ජීවිතයක් උඹට තියෙන්නේ තව මෙච්චරයි කල් තියෙන්නේ ඒක නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ ඒක දැනගන්න කැමැති නැතිකමට එහෙම නැත්නම් අනාගත සැලසුම් හදන්න බෑනේ ආන්න ඒක මතක් කරගන්න ඒක ඒක නිසා මේ කවදා හෝ මැරලා යනවා. කබ්බේ සත්තා මරිස්සන්ති. මරණන්තං හි ජීවිතං. මේන්න මේක මතක් කරලා දෙනකොට ඒක ආගමික පැත්තක් එනවා එතකොට. මේක භෞතික විද්‍යාව උගන්නන්න බෑ. මේක රසායන විද්‍යාව උගන්නන්න බෑ. මේක ජීව විද්‍යාව උගන්නන්න බෑ. ඒක කොහොමද අභියෝගයක් වෙනවා. මොකද්ද මුස්පෙන්තු ගතියක් මොකද්දෝ කුම්මැහි ගතියක් මොකද්දෝ මේ සාසනාලෝමී සාසනාලෝමී ගතියක් එනවා ඉතින් ඒක සාමාන්‍යයෙන් මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බල දශකේ එන්නේ නැහැ දාන්නත් එපා මොකද ඒ කාලේ තියෙන ගොඩ ගහගෙන මේ අසවල්දී අසවල්දී මං කරන්නම් කියන යන් බ්ලඩ් නේ හැබැයි ඒ කාලෙත් මැරෙන පුච්චපු නැති මෙටි කලත් කැඩෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා පුච්චපු මැටි කලත් කැඩෙනවා මේ පුංචි උනා බාලුණා කියලා නොමැරි ඉන්නේ නෑ මැරෙනවා. නමුත් ඒ කාලෙට ගෝචර වෙන්නේ නෑ මේ ධර්මය. ඒක නිසා තව අවුරුදු මෙච්චර ගානකින් මැරෙනවා කියන එක අපි පුංචි කාලේ අපිට මණ්ඩගල් වල යන්න දුන්නේ නැහැ. ඉස්පිතාල වලට යන්න දෙන්නේ නැහැ. චිත්‍රපටි බලන්න යන්න දෙන්නේ නැහැ. හරියට සිද්ධාර්ථ කුමාරයා අර මාලිගාව ඇතුලේ හැදුවා වගේ තමයි හැදුවේ. ඒවට තාම මෝරලාමදි කිය. අපි හොරෙන් තමයි ඔය චිත්‍රපටි බලන්න යන්නේ මරණ ගෙවල් වල යන්නේ ඊළ වැඩි හිටියෝ කතා කරනකොට අපිට බයින් අහගෙන ඉන්න එපයි කියලා. මොකද වැඩි හිටියෝ ඔක්කොම සමෝසේ දාලා කතා කරනවානේ. ගෙවල් දොරවල් වල ඒව මඟාර වල කතා කරන්නේ. ඔය සුද්ධෝදන රජුර කරපු වැඩේම තමයි. දන්නවා කාලේ එනකොට ඒ ටික කරගන්නේ නමුත් අම්මලා තාත්තලා මේක වහලා ගේම ගහන්නේ බෞද්ධ වුණාට. නමුත් මේ මෙච්චර කාලෙකින් මැරනවා කියන එක අපිට එච්චරම අරුමයක් නෙවෙයි. ඒකෙම තව <clears throat> ක්‍රමයක් තමයි භාවනා කරන අයට ඉදිරිපත් කරන්න මේ ක්ෂණික මරණය කියන එක. හැම හුස්මක්ම අවසානයේ මරණයක් තියෙනවා. වම තියලා ඉවරනකොට මරණයක් සිද්ධ වෙනවා. හැම ක්‍රියාවක්ම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා හැම දෙයකම ව්‍යය ව්‍යය ව්‍යයක් වැයවීමක් වයෝ කියලා මේක සඳහන් කරනවා වයෝ උද්දස්ස කියලා කියන්නේ වයස වැඩි කියන වගේ අදහසක් නැතිනේ මේ කුණු වෙලා මැරලා යනවා. ඒකට තමයි අපි ක්ෂණ සම්පත්තිය කියන්නේ. එතෙන්දී සතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඔක්කොම සමෝසේ දාන්න එපා එකක් කරගන්න. එක සංසිද්ධියක් ගන්න අරගෙන ඒ සංසිද්ධියටම හිත යොදාගෙන ඉන්නකොට මෙතන සංසිද්ධි වැටක් එනත එක දිගට යන කිසිම සංසිද්ධියක් ලෝකේ නැහැ. සිද්ධි වැටක් ක්‍රියාවලියක් තියෙන කියලා විපස්සනාට නැඹුරු හිත ඇති ඇත්තන්ට කල්පනා වෙනවා. අනිකට හිතන්නේ හුස්ම කියන්නේ එක වැටක්. සක්මන කියලා කියන්නේ එක දිගට යන දෙයක්. බත් කනවා කියන්නේ එක දිගට යන එකක්. නානවා කියන්නේ එක දිගට යන එකක්. දත් මදිනවා කියන්නේ එක දිගට යන එකක් කියලා. නමුත් ඒක කරලා බලනකොට පේනවා දත් මදිනකොට ඒ දත් මදියුම් පහරවල් රාශියක ගමනක් ඇතර තියෙනවා. නානකොටත් ඒ වතුරත් එක්ක තියෙන සම්බන්ධය දිගට වැක්කිරන වතුරක් හෝ වතුරක් තුල ඉඳීමක් මේකේ තියෙනවා. බත් කන්න ගියත් ඒකේ පිටෙන් පිට කැඩලා යනවා. සක්මන් කරන්න ගියත් වමෙන් දකුණට දකුණෙන් වමට කැඩලා යනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියත් කැඩලා යනවා. මේ බුදුරජාණන් අපිට තෝරලා දීලා තියෙන එහෙම කැඩිලා යන දෙයක් හොඳට විස්තර සහිතව බලන්න බලපුවාම අපිට ඒකේ ක්‍රියාවක් කියන එකක් සම්මතය කියන එකක් පේන්න පටන් ගන්නවා. හුස්මදී ආශ්වාස ප්‍රශ්වාස දෙකකට ආශ්වාසය කියන එක නැගලා බහලා යන හැටි. ප්‍රස්වාසය කියන එක නැගලා බහලා යන හැටි වම කියන එක නැගලා බහලා යන හැටි දකුණ කියන එක දත් මැදුම් පහරක් බත් පිටක් නානකොට වතුර බාල්දියක් ඇති වෙලා නැති වෙන හැටි එතකොට එතෙන්ද භෞතික විද්‍යාව දාන්න පුළුවන් ඒක විදුහුරු ඇසින් බලන්න පුළුවන් ඒක තමයි සතියෙන් කරලා දෙන්නේ සිද්ධිය කඩලා එහෙම නැත්නම් ඝන විනිභෝග කරලා කිච්ච ඝන ආරම්මන ඝන වශයෙන් තියෙන මේ සම්තතිය කඩලා එක කෑල්ලකට හිත දාලා බලන එක ওই තමයි විද්‍යාවේ මූලිකම ටෙනන්ට් එක. එහෙම නැත්නම් විද්‍යාව කියන්නේ ඕකට තමයි. ඕක තමයි බුදුචානන්සේ අපිට මේ විභජ්‍යවාදය කියලා එහෙම නැත්නම් අන්වේ ඥානවල දාලා විශ්ලේෂණය කරලා බලනවා කියලා කියන්නේ ඔක්කොම දිහා බලන ඉඳලා ඒක හැදිලා තියෙන්නේ පුංචි පුංචි කොටස් වලින් මේක කලාපයක් පේන්නේ ඒ කලාපේ එක කොටසක් ගත්තාම අපි එකට අංශුව පරමාණුව අණු පරමාණුක වශයෙන් කඩ කඩ යන්න පුළුවන්. අන්නේ එකකට කඩන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මරණ ශීඝ්‍රතාවය වැඩි. ලොකුවට බැලුවොත් ලොකු එක මරණ හුඟක් කල් යනවා. අංශුවක් කඩලා බලනකොට අංශුවක් බොහෝම ශීඝ්‍රයෙන් කඩනවා අංශුවට වැඩිය පරමාණු ශීඝ්‍රයෙන් කඩනවා අණු පරමාණුක ධර්ම පවතින්නේ නැති තරම් ශීඝ්‍රයෙන් කැඩෙනවා. ඒ බලන එකක් අරගෙන කඩකඩා බලන්න බලන්න ඒකේ පෙන්නන ඒ ධර්මතාවය බලන්නට අභියෝගශීලී බලන්නට මරණය විශ්ීපත් කරනවා ඒක සිහිපත් කරන්නේ බොක්කෙන්මයි ධර්මයෙන් නෙවෙයි ඉතින් ඒ නිසා බැලීම නතර කරන්නයි අපි මේ සාමාන්‍ය ලෝකේ තියෙන ගෑණි ගැනයි මිනිහා ගැනයි රට ගැනයි අනම්මනම් කාම ලෝකයේ වස්තු අරගෙන කල්පනා කරනවා මිසක්කා මේ දේ කියන්නේ කාම ලෝකෙම එක කෑල්ලක් අරගෙන ඒක විග්‍රහ කරන බලනලා ඒ කොටස් කැඩෙන්න කැඩෙන්න ඒකේ තියෙන වැය වෙන ගතිය, ක්ෂය වෙන ගතිය වැඩි වෙන බව ඒ ධර්මතාවයට කියන්නේ රූප ලෝකය කියලා. ඒකට කාම ලෝකයෙන් අයින් වෙන්න ඕනේ. කාම ලෝකේ ඉන්නකොට මේක බලන්න හිතෙන්නෙම නෑ. ඒක නිසා කාම ලෝකේ ඉන්න කෙනාට රූප ලෝකේ කියන එකට භව්‍යතාවයේ තියෙනවා. සුදුසුකම තියෙනවා යන්න නැති වෙන්න කාම ලෝකේ අපි ප්‍රශ්න වලින් පුරවලා තියෙන්නේ. පැරිසේ පැය 24ම ප්‍රශ්න. මොකක් හරි ප්‍රශ්නයක්. ඒක විසින් කවදාවත් කියන්නේ ප්‍රශ්න ඔක්කොම අතහැරලා දාලා විනාඩි 5ක් කාම ලෝකයෙන් වෙන්වියන් කියලා කාම ලෝකයේ ඇතුලේ යෝජනා නැහැ. ඒ යෝජනාවල් ආගම විසින් කරනවා, දර්ශනය විසින් කරනවා. ඒක බුදුජානසේ පහළ වෙන්නේ ඉස්සලම කරලා තිබුණා. ඒක තමයි අපි ගිහි ගියා තානවා කියන්නේ. අබිනිෂ්ක්‍මණය කරනවා කියන්නේ. එතකොට අපි ගිහිල්ලා අබිනිෂ්ක්‍මණය කෙරුවට ඔය මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකට ගිහිල්ලා ওই කාම ලෝකයේ තියෙන සම්බන්ධතාව වෙනුවට මොකක් හරි එකක්. ඒකදී නිකන් නම් කරන්න පුළුවන්. ඒක නොමිලේ ලැබෙන එකක් වෙන්න ඕනේ. ඒක උදාසීන දෙයක් වෙන්න ඕනේ. නැවත නැවත සිදුවෙන එකක් වෙන්න ඕනේ. ඒක තමයි හුස්ම කියන්නේ. ඒක තමයි වම දකුණ කියන්නේ. ඒක තමයි බත් කනවයි කියලා කියන්නේ. ඒක ක්‍රියාවලියක් නැවත නැවත සිද්ධ වෙනවා. බත් එක උපේන එක නෙවෙයි මේ කියන්නේ කණ එකනේ. ඉබේ ලැබිච්ච දේ උදාසීනයි ඒක. බත් කනවා කියලා කියන්නේ සත්තු මරනවා කියන එක නෙවෙයි කාමීත්‍යාචාර නෙවෙයි හොරකමක් නෙවෙයි. බත් කන එක. ඉතින් එක දවසක් මේ හාමුදුර කෙනෙක් වැදගත් හාමුදුර කෙනෙක් හම්බෙන්න වැදගත් මහත්තයෙක් ගියාලු. ඉතින් හම්බ වෙන්න බැරි වෙලාවක් ඒ වෙලාවේ. හන්දෑවේ 4ට 8ට විතර ඇති. ඉතින් කවුරු හරි මේ මාත්‍ය දෙන්න කමන්නේ නැහැ යන්න කියනට ආමතුරු ඉඳගෙන දානේ වළඳනවලු දානේ කන්නේ බත් කනවා හැන්දෑවට ඉතින් දානේ වළඳන්නේ ඒක පාරට දැකපු ගමන් මේ ආමතුරු මහත්ය නතරුණලු ගල් ගහිලා හරහාමතු බොහොම විවේකීව කන ගමන් මේ හැල්ල බලකවලු මොකද මාත්‍ය කලබල වුණේ කියලා වල දැන් ස්වාමීන් වහන්සේ රැට කන එක මහත්තු බත් කාලා අපාය යන්නේ නැහැ නේ ඒක නියුට්‍රල් දෙයක් නේ ඒක. පත්‍යාවට අපායන්නේ නැහැ කියලා. මේ මහත්තයා නර මේ මහත්තයා හොඳ මහත්තයෙක් වුණා නරක මහත්තයෙක් කියලා කට්ටියට. හරි කැතයි නේද? බත් කන එක වෙනම දෙයක්. ආම්දු හොයාගෙන ගිහිල්ලා තියෙනෙත් මහත්තයා. ඒ දැකලා කර්මනේ හිටපන් මං කැදේ ප්‍රශ්නයක් නැහැ නේ. අර ආම්දුර ඇති හොඳ වචනයක් පිට වුණා. බත් කාලා අපාය යන්නේ නැහැ. බත් කාලා අපාය යන්නේ නැහැ. ලෝකේ ආනපාන සතිය කෙරුවට අපාය යන්නේ නැහැ. සක්මන බැලුවට අපාය යන්නේ නැහැ. බත් කනකොට සතුටුමත් වුණාට අපාය යන්නේ මොකද අකුසලයක් නෙවෙයි ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වාගේ දෙයකට හිත යොදන්න බුදුරජාණන් වහන්සේට කල්පනා වුණේ අහම්බෙන් කියලා හිතනවා. සාරා සංකේය කල්පලක්ෂයක් බැලුවා මේ මිනිස්සයා කියන සතාට කාම ලෝකයෙන් පැවිසි අතර මැදිව ගත කරන මිනිස්සයාට රූප ලෝකයට ආකර්ෂණයක් එන්නේ නැහැ රූප ලෝකයට ආකර්ෂණයක් ගන්න බෑ මොකද ඒක මේ පෞරුෂත්වයට හානි කරයි ඒක සක්කාය දිට්ඨියට හානි කරයි. ඒක නිසා මොකද්ද මේ මනුස්සයාට අඩේට ගන්න දෙන්නේ? ලාංඡනයට ගන්න දෙන්නේ. නිමිත්තට ගන්න දෙන්නේ. ආකෘතියට ගන්න දෙන්නේ. ඊට පස්සේ තමයි ආනපානෙ මිතුපත් කරන්නේ. බුදුහාමරෝ තමයි බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබසති කිව්වේ. හැබැයි හැම එකේම විලෝපණ තියෙනවායි කියලා කිව්වා. ඔය ඉතුරු 40 47 කර්මස්ථානවලම විලෝපණ තියෙනවා. ඒ නිසා උපක්ලේශන ආනපානේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ මේ මේ දැන් අපි යන්නේ ටිකක් පැත්තකට භාවනා පැත්තට ආනපානේ පේන්නේ නැහනේ. අහුවෙන්නේ නැහනේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා මේකේ කරදරයක් නැහැ පවක් නැහැ නමුත් ඒක සියුම් වැඩි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලේ වෙනකොට එච්චර ප්‍රශ්නයක් උනේ නෑ මොකද බුදුරජාණන්සේ සමස්ත මානවයාට මේක දේශනා කරේ නෑ. සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක්කනට තමයි මේක දේශනා කරේ හුස්ම කියන්නේ ප්‍රාණි. ඒ තමයි ප්‍රාණ යාම කියලා කියන්නේ. ඕක තමයි ආනපාන කියලා කියන්නේ. ඒ ප්‍රාණයම තමයි ගත්තේ මරණය ගැන කියලා දෙන්න. ඒකල හුස්මට හිත දාගත්තයි කියමුකෝ දැන් මේ පිළිසෙට කියන්නේ ඉතර මුගක් වචන කියන්න ඕනේ නෑ නේ මේ දාපු ඇත්තෝ ඉන්නවනේ මේකේ. අකුසමට හිත දාලා වම දකුණට හිත දාලා පිම්බි මැකෙන හිත දාලා තත්මදිනකොට බලලා බත් කනකොට බලලා ඉන්න කට්ටිය ඉන්නවනේ ඒක නිසා මෙතෙන් එකන් ගෙනාපු කතාව ඒ පදනම සාකස් කිරීමක්. දැම්මට පස්සේ පුළුවන්ද හැමදාම කමටහන් සුද්ධ කරනකොට වාර්තාවල අහගෙන ඉන්නේ පුළුවන්ද හුස්ම කීපයක් බලන්න. කිසිම කෙනෙක් ලියන්නේ නැහැ. ඒක හුස්ම පේන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් හුස්මට වැටෙන්නේ නැහැ කියනවා. බලනකොට හුස්ම නැතිලා ගිලයි කියනවා. මාතෘකාව පටන් ගන්න දැනක් නැහැ ඒකට. පටන් ගන්න නම් කියන්නේ මම මේ ආනාපාන සති භාවනා කරුවේ ඉඳගෙනයි භාවනා කරුවේ මම හුස්මට හිත යදුවා හුස්ම හිත දැක්කේ නැහැ. එහෙනම් හුස්ම දැක්කා. දැක්කනම් ඉති ගමනක් තියෙනවනේ. දැක්කේ නැත්තම් කියන්න පුළුවන් ආනාපානේ හරියන්නේ නැති වෙයි. වෙන මොකක් හරි අරමුණක් වෙන්න පුළුවන්. එහෙනම් ඔය වගේම වාඩි වෙලා මොනවද පේන්නේ කියලා බලන්නකෝ. ඒ දේ මේ හොඳට පట్టල වාඩි වෙලා මොනවද පේන්නේ කියලා බලන්න කර්මස්ථානාචාරයට නිකන් අදිමදි වාගේ. එයාට තියෙන්නේ මොනවාරි පෙන්වන්නම ඕනේ. නිමිත්තක් මතු කරලා දෙන්නම ඕනේ. එතකොට තමයි කර්මස්ථානාචරයේ යෝගාවචරයයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඉතින් කියනවා හොඳට පట్టල වාඩි වෙන්න සුවසේ වාඩි වෙන්න පේන්නේ මොනවද කියලා බලන්න. ඒකට භාවනාවක් කියන්න කැමති නැහැ. බුදුජානනාංශෙත් සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා ආනපන ඉදිරිපත් කරනවා. ඉතින් උඟ දෙනෙක් කියන දේ තමයි අපිට භාවනා මධ්‍යස්ථානට යන්නත් බෑ, වැඩි වෙලා ඉඳගෙන ඉන්නත් බෑ, හුස්ම පේන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ තරමටම කාම ලෝකේ වැදගත් කියන එක. සාධාරණයි. ඒකේ දොස් කියන දෙයක් නෑ. ඒ කොහොම හරි කාට හරි කියන්න පුළුවන් වුණා නම් මම හිත දැම්මේ ආස්වාද ප්‍රසආදේ මට එක හුස්ම රැල්ලක් දැක් ගන්න පුළුවන් වුණයි කියලා. බොහෝ දෙනෙකුට ඒ පෞරුෂත්වේ නෑ. දැක්කේ නෑ කියන එකට තමයි නිදහස කරනු හොයන්නේ. හැබැයි අහගෙන ඉනකොට තේරෙනවා මේස දැකලා තියෙනවා. ඒ දැකපු ප්‍රමාණය හිතපු තරම් නැහැ. Taman බලාපොරොත්තු වෙච්ච තරම් නැහැ. කාටවත් එහෙම වෙන්නේ නැහැ. හැම කෙනාටම මේ බලාපොරොත්තු වෙන්නේ නමුත් හුස්මත් දැක ගන්නවයි කියන එක ඔය තරම්ම වීර වික්‍රමානිත ක්‍රියාවක් ඕ ඔලිම්පික් ජය ගැනීමක් නෙවෙයි. මේක ඉදිරිපත් කරන්නේ නැත්තේ මොකද? හුස්ම දකින්නවා කියන්නේම මරණානුස්සතිය. හුස්ම දකින්නවා කියන්නේම අභියෝගයක්. අසුසගයක් කියන්නේම අඩියටම වැස්මක්. එතකොට මේ මාන්නක්කාරකම්, නම්බුකාරකම් ඔක්කොම අමතක කරන්න වෙනවානේ. ඒව නිසා තමයි හුස්ම දැකින්න බැරි. හුස්ම පේන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ගොඩාක් මහන්සි වෙන්න ඕන. මොකටද මහන්සි වෙන කියන්නේ? ආධුනිකෙක් වෙන්න. හරි දන්න නම්බුකාරකම්, මාන්නක්කාරකම්, ගණන්කාරකම් පැත්තක තියලා මේ සියලු සත්වයෝ හුස්ම ගන්නවානේ. ආන්න එක දැක්කනම් ඊට පස්සේ ඒ දැකීමෙන් අපි ගොඩ වෙනවා. මාලිගාවට ගොඩ වෙනවා. ගමන පුරනවා. පැදුරක් පුරනවා වගේ ගමනට පෙරනවා. ඊට පස්සේ අහනවා හොඳයි එහෙම හුස්ම බලන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් අපි ගමනට පෙළඹුණා ඕනනම් කියන්න පුළුවන් සෝවාන් මාර්ගඥාණයටපත් උනායි කියලා. බය නැතුව කියන්න පුළුවන්. හුස්මට බැලුවා හුස්ම පේනවා. දැන් ආන්න පුළුවන් හුස්මේ තියෙන ආස්වාස් ප්‍රසාද දෙක අතර වෙනස. ඒක අරිට වැඩිය භයානකයි. මොකද ආස්වාසේ පැවැත්ම නැති වෙන බවත් ප්‍රසාසේ පැවැත්ම නැති වෙන බවත් මේ දෙක දකින්නකොට පේනවා. හුස්ම ගන්නවා කියන එක නම් පණ තියනවා කියන එකට ලකුණක් නේ. නමුත් ආශ්වාසයක් එනවා ප්‍රශ්වාසයක් එනවා දෙකක් දකින්නවා කියලා කියන්නේ ආශ්වාසයේ නිමාව දකින්න ඕන ප්‍රශ්වාසයේ නිමාවයි. ඒක හරිය බයලෝන සුළුදයක්. ගන්න පළවෙනි හුස්මේ ඒක සිද්ධ වෙනවා. නමුත් ඒකට පදන් වෙලා හුස්ම සාමාන්‍ය ගේන මට්ටමට ඇවිල්ලා එතකොට ආශ්වාස ප්‍රශ්වාස දෙකම ගෙවෙන එකත් නැත්නම් ආශ්වාසයක නිමාවක් කියන එක අතර තියෙන මේ ඇහෙන් බලනවායි මයික්‍රොස්කෝප් එකකින් බලනවා වගේ වැඩක්. එහෙම නැත්නම් අන්වීක්ෂයකින් බලනවා වගේ වැඩක්. සමහරෙකුට ඒක විස්තර කියන්න බැරි වුණාට කියන්න පුළුවන්. මට මේ ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා ආශ්වාසය කියන්නේ ප්‍රශ්වාසය නෙවෙයි කියලා ලියලා ඒකට යටින් කළු ඒක බෝල් අකුරු වලින් ගහලා කළු ඉරක් අදින්නේ කියනවා. අර තේන ආශාසය කරනකොට ප්‍රසවාසය මැරිලයි කියලා. ප්‍රසවාසය කරනකොට ආශාසය මැරිලයි කියලා. නිසා ආශ්වාසය කියන එක අපි තාවුරු කරන්නේ ආශ්වාසය කරන හුස්ම ඇතුළට ඇද ගන්නවා කියලා හිතන්නකෝ. නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල ඇතුළට යන. ඒකට යාට යටිහිත කියලා දෙනවා මේක ප්‍රශ්වාසය නෙවෙයි. ඒ නැත්තම් මේ ආශ්වාසය ප්‍රශ්වාසය නොවන බාට ලකුණු කියාගෙනමයි ඉදිරියට එන්නේ. ආයක කාටවත් උගන්වන්න දෙයක් නැහැ. ඉතින් එතකොට පේනවා ආශ්වාසයකට මුලැමැදාගත් තියෙනවා ප්‍රශ්වාසයකට මුලැමැදාගත් තියෙනවා. ඒකට ඒකට තමයි ක්ෂණික මරණය කියලා කියන්නේ. ආශ්වාසය 100ක් මැරෙන්න ඕනේ ප්‍රශ්වාසය පටන් ගන්න. මේක දැක්කනම් දැකම නැති කෙනෙක් නෑ ඔක්කොම දැකලා තියෙනවා. මේකටයි භාවනා කරන්නේ. මේකටයි සම්මාදිට්ඨිය කියන්නේ මේ බලන දේක ඕන දෙයකට පුංචි පුංචි සිද්ධි තියෙනවා. ඒ සිද්ධි හැම එකටම ඇතිවීමක් නාඩගමක් සහ නැතිවීමක් තියෙනවා. ඒකේ ඇතිවීම දකින්නවත් නැතිවීම දකින්නවත් අපේ හිත පෙළඹෙන්නේ නැහැ. එහෙම තමයි මාර්යා මේ ඉන්ද්‍රිය පද්ධතිය හදලා තියෙන්නේ. පේන්නේ ඒකේ නාඩගම තමයි. ඇස්තුල් වෙනකොට නාස්පුඩු පුරවාන හුස්ම ඇතුළට යනවා. පිට වෙනකොට නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා. ඒ පටන් ගන්නෙ කොහෙන්ද? හුස්ම ඇතුල් වීම ප්‍රශ්වාසය පිටවීම පේන්නේ නැහැ. ඒකෙදි අපි ඔක්කොම සමානයි. හැබැයි පේන්නේ නැති බව දන්නේ එකන නිවන් මාර්ගයට වැටෙනවා. පේන්නේ නැති බව දන්නේ නැති එකන තාම ඉන්නේ කාම ලෝකේ තමයි. එයාට ඒ කරදරයක්. නිසා බැලුවට පේන්නේ නැහැ කියන එක දන්නවනම් ගුරුවරයාගේ යුතුයකම හමාරයි. ගුරුවරයා ඒක තමයි මේ නැවත නැති කියලා දෙන්න හදන්නේ. යම් කිසි කෙනෙකුට එහෙම බලන්නත් බෑ බැලුවට පේන්නේත් නැහැ කියන එක දන්නේ නැත්නම් ඒක ගුරුවරයාගේ දෝෂයක්. මොකද කිසිම තැනක මේවා උගන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපි ආස්වාද ප්‍රසවාස කරන්න කියනවා, මුලැමැදාක බලන්න කියනවා, ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන බලන්න කියනවා. මේ අවශ්‍ය මූලික සුදුසුකම් ටික ඇති කිරීමක් පමණයි. දැක්කනම් ඊට පස්සේ ඕකට ආය භාවනා මධ්‍යස්ථානෙම යන්න ඕනෙත් නැහැ. ධර්මණ්ඩිය ගොතලා වාඩි වෙන්න ඕනෙත් නැහැ. කොතන වුණත් ඒ ආස්වාසේ ඒ ලකුණු ටික ඉෂ්ටි පුරුෂ භාවයෙන් තොරව තියෙනවා. පැවිද්ද පැවිදිකමෙන් තොරව තියෙනවා. බෞද්ධ බෞද්ධකමෙන් තොරව තියෙනවා. ආන්න එක බල බල ඉන්නවනේ ඊට පස්සේ දිගටම මල් මාලෙට මල් ලැබුණා වගේ මල් මාලෙ ගෙදෙන්න පටන් ගන්නවා. ඒ සඳහා වැදගත්ම සංසිද්ධිය තමයි ආස්වාසේ නිමාවක් වෙන්නේ නැතුව ප්‍රස්වාසයේ පටන් ගන්න. එතකොට ආස්වාසයෙන් ඇති වෙච්ච යම් අකුසල් ටිකක් තියෙනවා නම් ඔක්කොමත් ඉවරයි. ආස්වාසයෙන් ඇති යම් කුසලතාවයක් තියෙනවා ඒ හේරමත් ඉවරයි. ඒක බිඳුවටම යන්නේ නැතුව ප්‍රස්වාසයේ ඉන්නේ නැහැ. ප්‍රසවාසය 100%ක්ම අමාරු වෙන්නේ නැතුව ආශ්වාසය ඉන්නේ නැහැ. අපි ගත්තොත් එකම වේදිකාවේ සංදර්ශනයක් පවත්වනයි කියලා කොන්සර්ට් කියලා කියන්නේ. ඒකට කියනවා ඉස්කෝලේ යන කාලේ හැම වාරාන්තයක් වගේ එකක් තියෙනවා. මේ එක නාටකමක් පෙන්වුවා ඊට පස්සේ සම්පූර්ණ වේදිකාව වෙනස් කරලා ඊගා නාටකම කරනවා. ඊට වෙන නාටකම කරනවා. එකට රජමාලිගාවක් ගන්නවා. තව තැනක කැලයක් ගන්නවා. තව තැනක උසාවියක් ගන්න. ඒකට පස්වෙනි සකස් ඔක්කොම වෙනස් කරනවානේ. එකම වේදිකාව. එතන ආස්වාසේ සම්පූර්ණ සැකසුම් වේදිකා සැරසෙයි. රූපලාවන්‍ය සේරමයින් වෙනව ප්‍රසවාසයට යනකොට. ප්‍රසවාසය කරන්නේ විකඩං සැරසිලි වේදිකා සැරසිලි. ඒ කරන මේ රූපලාවන්‍ය ඔක්කොම අයින් වෙනව ප්‍රසවාසයට යනකොට. අන්නේ මේ දෙක අතර වෙනස දකින්නට ආස්වාදයේ පටන් ගන්නකොට මොන තරම් වේදිකා සැරසිලි කරනවද මොන තරම් බලන්නගේ චිත්ත සංදර්ශනය වැඩි කිරීමට අපි උත්සාහ කරනවද ඒ උත්සාහ කිරීමේදී අපි පුදුම නිර්මාණශීලීත්වයක් බලාපොරොත්තු වෙනවද අලුතෙන් කොහොමද හිත බඳ ගන්න කරනවද ප්‍රසවාසයනකොට අර සියල්ලම 100%ක්ම නැති කරන්න එපායි නැති කරලා වෙනම වේදිකා සැරසිලි ටිකක් වෙනම නලු නිලියෝ ටිකක් වෙනම ආංග සංස්කරණ ටිකක් නැත්නම් රූපලාවන්‍ය ටිකක් කරලා අර අර සිද්ධිය අමතක කරපු තරමට දෙවෙනි එක ලාභයි. ඉතින් මේ විනාශය තමයි ජීවත් වෙනවා කියන්නේ. ආශ්වාසයක් ගත්තොත් ප්‍රශ්වාසයකට තැනක් නැහැ. ප්‍රශ්වාසයෙන්කොට ආශ්වාසයට තැනක් නැහැ. ඉතින් මේක දන්න නිසා වෙන්නේ නැති හුස්ම දකින්නේ නැහැ කියලා කියන්නේ. නැත්නම් හුස්ම නොදකින්නවා නෙවෙයි. ඒක මූලිකම මානවයර තියෙන දෙයක්. හැම කෙනාම හුස්ම ගන්නවා. මෙන්න මේ දේ දකින්න එක අර මරණය පිළිබඳව සූක්ෂම මට්ටමින් නැත්තම් අපි කියනවා. ක්ෂණ මාත්‍ර මට්ටමින් දැකීමක්. ඉතින් ඒ අර සාමාන්‍ය මරණ දැකීම සමත භාවනා කියලා අපි කියනවා. මේ විදිහට දැකීම කියලා විපස්සනා භාවනාව කියලා දෙකටම සංකල්පේ මරණ සංකල්පේ තමයි. ඉතින් ඒකෙදී ওই දෙවෙනියට දක්වන එක හරි විද්‍යානුකූලයි. ඕනම සංසිද්ධියක් එන්නේ ඉස්සල සංසිද්ධිය 100%ක්ම යන්න ඕනේ. එහෙම නැතුව දෙවෙනි සංසිද්ධිය එන්නේ නැහැ. ඒකම විපරිණාමයක් වෙන්නත් පුළුවන්. අපිට පේන්නේ අපිට පේන්නේ පළවෙනි සංසිද්ධිය තාම ගන්ධස්තරේ තියෙනවායි කිය. ඒක තමයි මතකය කියලා කියන්නේ. ඒ තමයි සංඥා කියලා කියන්නේ. ඒකෙන් තමයි පෙළෙන්නේ. නැත්නම් හැමදාම මේක අලුත් වෙනවා. මේ ජීවිද්‍යාව උනතු ගන්නනවා. අපේ ශරීරයේ තියෙන මුළු සම්පූර්ණ භෞතික ශරීරයේ අවුරුදු 7කට සැරයක් වෙනස් වෙනවා. ලේ පද්ධතිය පැය 7කට සැරයක් වෙනස් වෙනවා. ආහාර පද්ධතිය කන කෑම පැය 6කට සැරයක් වෙනස් වෙනවා. ඒ නිසා එකම දේ පවතිනවද නැද්ද කියන එකම වාජනයේ නැවත නැතු වෙනවද කියන එක බැලුවොත් මෙතන තියෙන්නේ ඒ වගේ යන සිද්ධි දාමයක්. නමුත් අපි කෙනෙක් විදියට ඇත්තෙක් විදියට දැනත්තෙක් විදියට බාර ගන්නවානේ. ඊට පස්සේ දෙන්නෙකුට ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් දෙන්නෙකුට යාළු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. ආන්නේ බව දැකීමට සමාජය කියන සංස්කෘතිය කියන දෙයට බෑ. එයා හැම වෙලාවෙම පිරිසක් එකතු කරලා එක්කෙනෙකුට තනි වෙන්න දෙන්නේ නැතුව තනි වෙලා ආස්වාද ප්‍රසවාසය බලන දෙන එකට විරුද්ධව තමයි මේ සමාජ સંદર્ભය හැදිලා තියෙන්නේ. සමාජගත වෙනවා කියන්නේ ඒකට. ඒක ওই කුඩු ගහනට වැඩි භයානක ඇබ්බැයියා. ඒකයි කියන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙනවා කියන්නේ මේ සෙනකට එකතු වෙනවා කියන එක. රැල්ලට වැටුණොත් රැල්ලට අහු වෙනවා. බේරෙන්න බෑ. ඒක නිකන් අපි කියන්නේ රැළට අහුවෙලා පෞරුෂත්වයේ තමයි ඒක තමයි නියම පෞරුෂත්වය. තනි වෙලා තියෙන පෞරුෂත්වයට සාමාන්‍ය මිනිස්සු පෞරුෂත්වය කියන්නේත් නැහැ. බුදුරජාණන්සේ දේශනා කරන රැළට අහුණා නම් පස්වෙනි ශික්ෂාපදේ කැඩෙනවා කියන එක කිරිබිම් මලික් නැටි කැඩෙනට වැඩිය ලේසි. මදේට ප්‍රමාදයට ලක් වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. නිසා කාම ලෝකයෙන් වෙන් වෙනවා කියනකොට රූප ලෝකේ කොටු වෙනා වගේම Taman කොටු වෙනවා. කොටු වෙලා එක සංසිද්ධියක්, එක ආස්වාචය ප්‍රසවාචය බැලුවොත් යාට තේරෙන පටන් අර ගන්නවා ඒකේ මේ ඇතිවීම නැතිවීම කියන දෙකෙන් තොර සංස්කාර ධර්මෙන් තොර ඒකේ පැවැත්මක් නැහැ. ඉස්සරලා ඒක ඉහළ පහළ යනකට උච්චාච භාවය හරිම සැරයි. ඕලාරික ආස්වාස ප්‍රසවාසය. ටිකක් කල ඇඬක සියුම් වෙලා අතිසියුම් වෙනකොට ඇතිවීම නැතිවීම දෙකත් නැති වෙලා යනවා. ඊටාත්ම සූක්ෂම ආනාපානයට යනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකක් නැහැ. මුලැමැදාක හොයන්න බෑ. ඔය දිගට යන පද්ධතියක් හරියට මොහොත වෙරළට ගියාම රැළ බිඳුනට මැදට ගියාම රැළ බිඳෙන්නේ නැහනේ. ඔහේ නලිය නලිය තියෙනවානේ. සිටිජේට ගියාම රැළක් නැහනේ. පේන්නේ නැහැ. ඒක තියෙන තනි ඉරකට පේන්න තියෙන්නේ. ඒ වගේ තමයි ධර්මයේ ගැඹුරට යනකොට යනකොට ඔය තියෙන ඇතිවීම නැතිවීම දෙකේ තියෙන ඕලාරිකම නැති වෙලා ඒව නිකන් ඔය නලියන ගතියක්, කම්පන ගතියක්, චංචල ගතියක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් ශේෂ්ත්‍රයක් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් බවට පත් වෙනවා. ඒ ශේෂ්ත්‍රය අපි ඔක්කොම දිය වෙලා තියෙනවා. මේ මගේ කෑල්ල මේක උඹේ කෑල්ල මේක කියන්න බෑ. ඒක නිකන් මේ කැලේ තියෙන ගහක් වගේ. කැලෙන් ගහ වෙන් කරන්න බෑ. ගහෙන් කැලේ වෙන් කරන්නත් බෑ. හැබැයි ගහ කියන්නේ නොගිනිය යුත්තක්. ඒ නිසා රූප ලෝකෙටත් ගිහිලා රූප ලෝකෙත් අරූප ලෝකෙට නැත්තම් සූක්ෂම රූප ලෝකෙට ගියා නම් ඔය මරණය කියන එකත් වෙන අර්ථකථනයකට එනවා. මරණේ ප්‍රකටවම සිද්ධ වෙන්නේ කාම ලෝකේ. රූප ලෝකේක දුර්වල වෙන හැටි පේනවා. අරූප ලෝකෙට ගියාම මරණයක් උප්පත්තියක් නැහැ. එක දිගට යන සංසිද්ධියක මේ ඉපදුනා මේ වෙනස් වුණා මේ මැරුණා කියන එකක් නෑනේ සිටිජේ නෑනේ රැලක් කියන එකක් සිටිජේ නෑනේ සුනාමි කියන එකක් සිටිජේ නෑනේ වඩදිය බාධිය කියලා එකක් සිටිජේ නෑනේ කුණාටු බුහුදක් කියලා එකක් සිටිජේ සිටිජේම තමයි නැත්නම් අපි කැමති නෑ සිටිජේ දකින්න එක හරි කම්මැලි ඒක හරි නීරසයි ඒක කිසිම සිද්ධි බහුල භාවයක් නෑ නිසා අපි කැමති ඉවුරේ තියෙන රළ බිඳනවා බලන්න ඒක නිකන් රූප ලෝකේ වාගේ ඒකේ සංසිද්ධියක් කරනවා දිගටම සම්දර්ශනයක් පෙන්වනවා නොමිලේ පෙන්වන්නේ හරි ආශයි මුහුදායිනට යන්න මුහුදායිනෙත් අර වැල බිඳිනවා තමයි බලන්නේ අර දැක්කොත් එimhe සිච්චිදී මහා මුස්පේන්තු භාවනා කරනකොටත් එහෙමයි මේ මරණයේ තුන්වෙනි අවස්ථාව කාම ලෝකයේ මරණය රූප ලෝකයේ මරණය සහ අරූප ලෝකයේ මරණයට යනකොට යාට තේරෙන පටන් ගන්නවා එතන මරණය දැකීමෙන් පමණමයි අමරණීයත්වයටපත් වෙන්න පුළුවන් කියලා. එතන තියෙනවා රත්තරන් රහසක්. ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කළ තියෙනවා අමතෝ ගදං අමත පරියෝසාන යදිදම් මරණානුසති. යාට හරි අමෘතයට යන්න ඕන නම් මූර්තේ දිහා බලන්නයි කියලා. මරණේ දිහා බලන්නයි කියලා. ඒ මරණේ බලන්නේ කොහොමද බුදුහාරු කියපු විදිහට. මේ කියන විදිහට මේ කොසල් රජුගේ අත්තම මැච් එකත් බලන්න. අපේ අත්තම මැච් එකත් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රස්තාපිරල තියෙන ආච්චම් ආච්චි මල ගෙදර වගේ කියලා. හරි ජොලි දවසක් නේද? අත්තම්ම මල දවස වගේ මල ගෙදරක් තියෙනවා කට්ටියක් තියෙනවා මගේ අම්මා නෙවෙයි අම්මගේ අම්මා ඉතින් ඈතින් ඉන්නේ නිසා හරි ජොලි දවසක් ආච්චම්මගේ මලකේ දවසේ හොඳ ප්‍රස්තාපිරලත් වෙන මට ඉන්නේ අදහස නම් අරක තමයි. ඊට පස්සේ දෙක තමයි මේ හුස්මේ ඇතිවීම නැතිවීම. ඒකත් ප්‍රසිද්ධ වෙන්නේ ගොරෝසු හුස්මේ. මේ දෙකේදිම කියවෙනවා නැති වෙන වෙලාවට. හුස්ම උනත් නැති වෙනවා දැක්කොත් නැති වෙනවා දකින්න යන්න බෑ. මගදී අපි හුස්ම බැලිය නතර කළා දාන. නැති වෙනවා දකින්න බෑ හුස්ම අල්ලන්න බෑ එතකොට. හැබැයි කාඩු ගන්න දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ සූක්ෂම ආස්වාද ප්‍රසවාසය ගත්තාම, නැත්නම් සූක්ෂම පිම්බි මැකිලිම ගත්තාම, නැත්නම් සක්මන් කරනකොට ඉබේ සිදුවෙන සක්මන ගත්තාම, ඔකේ වම් දකුණ කියන එකක්, ඔසවීමක්, කැවීමක්, තැබීමක් මෙනෙහි කිරීමක් මොකුත් නැහැ. උහේ නිකන් ගොජයක් වගේ නලිය විල්ලක් තියෙනවා. ශේෂ්ත්‍රයක් පේනවා. ඒකට සම්තතිය කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ෆ්ලක්ස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒක දැක්කට පස්සේ ඒකේ උප්පත්තිය මරණයක් නිකන් යට ගහිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක හදාරන්න ලේසි. ඒක අනුංග එකක් වගේ හදාරන්නේ අපි. ඉස්සර කැපිපේන වැයවීම, ක්ෂයවීම දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සිද්ධ වෙන ඔක්කොම කලවම් වෙලා හොඳට හද ඇරුවොත් පේනවා මේ මරණයෙන් තමයි කවුරු හරි අලුත් වෙනවා නම් අලුත් වෙන්නේ. මේ දැන් ඉන්න මේ කක්ක ගොඩෙන් නම් අලුත් වීමක් කවදාකවත් වෙන්නේ නැහැ. අච්චාරුවම තමයි එහෙම නැත්නම් රාගාලේ පැහෙන එකම තමයි සිද්ධ වෙන්නේ. අලුත් වීමක් වෙන්න නම් මරණයක් සිද්ධ වෙනවා. දෙකක් තියෙනවා මේක සාමාන්‍ය සම්මුති මරණය. ඊගාට බුදුචාන් වහන්සේ වගේ මරණය හොඳට තේරුම් ගත්ත. එහෙම නැත්නම් කියන අමෘතේ තේරුම් ගත්ත කෙනාගේ මරණයයි නැත්නම් පිරිනුවම් පෑමයි ලොකු වෙනසක් තියෙනවා. අර තේරුම් ගත්ත කෙනාගේ මරණය මේ ලෝකේ ඉන්න කාටවත් තේරුම් ගන්න බෑ තේරුම් ගත්ත කෙනාට තේරුම් ගන්නත් බෑ දෙවියන්ට තේරුම් ගන්නත් බෑ මාරයට තේරුම් ගන්නත් බෑ බ්‍රහ්මයට තේරුම් ගන්නත් බෑ. ඒගොල්ලෝ දන්නේ මේ සාමාන්‍යයෙන් මේ සම්මුති මරණය තමයි. ඒ මොකද හේතුව අර සූක්ෂම රූප ලෝකේ දිහා බලලා ඒක හුරු කරලා මේ මේකෙන් බලන්නේ මේ මරණයමයි කියන එක දන්නේ නැතුව හිත හිත මෝරලා නැහැ. හිත භාවනාවෙන් දියුණු වෙලා නැහැ. ලෑස්ති නැහැ. නැත්තම් මර්ථය දැකීමේ තියෙන පින. මරණය සාකච්ඡා කිරීමෙන් අමෘතයේ තියෙන කෙටි මාර්ගය. අමතෝ ගදං අමත පරියෝසානං යදිදම් මරණානුස්සති. අමතේටමයි යන්නේ අමතේමයි කෙලවර කරගෙන තියෙන්නේ මරණය. ඒක දිහා සාදරව බලන්න කාම ලෝකේ කරන්න බෑ. කාම ලෝකයේ විද්‍යා සාධර බලන ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු විතරයි. මැරෙන්න මැරෙන්න ඒගොල්ලන්ට ලාභයි. ඒගොල්ලෝ පත්‍රේ දැනුම් දීම් දානවා ලොකු මිනි පෙට්ටි දෙකක් එක සැරේ ගන්නවා නම් පොඩි මිනි පෙට්ටියක් නිකන් දෙනවා කියලා. ඒ තරම් ඒගොල්ලෝ කැමති මේ මරණයට. ඉන්නෙම ස්පිතාල ගාව. මොකද දෙදේ එකට ඉන්නේ. ස්පිතාල ගාවනේ මරණදා <laughs> මිනි පෙට්ටි දාපුති. ස්පිතාල ගන්නේ මිනි පෙට්ටියක් තමයි. යනවා නම් ඵලයල්ලා. ඉසරව දෙකම තිබුණේ නැහැ. කැලේ ගහනවා කියලා කියන්නේ. අපි සෑයන් ලොකු වෙනකන් අප්පච්චි කියන්නේම අද මිනිහ කැලේ ගහන දවස කියලා. මිනිහ පෙට්ටිත් නැහැ. ලෙඩේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මරණ මරණ පරීක්ෂකත් නැහැ. ඌත් මැරෙනවා. මිනිහ කැලේත් දැම්ම ආවා. දැන් එහෙම කෙරුවොත් එහෙම විශාල අපරාධයක්. එමුනේ ලෝකේ ශිෂ්ට සම්පන්න වෙලා. කොහොම මරණය අයින් කරගෙන ජීවත් වෙන්න හදනවා මේ නවීන විද්‍යාවට පිට වෙන්න. නවීන විද්‍යාව වග බලා ගන්නවා තේරෙනවා. මරණය නිකන් ඇඟට නොදැනෙන්න ගෙනත් දෙනවා ගෙදෙට්ට. නැවත ඒ කවදා නිවනට යොමු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ තුප්පහි මරණය. එහෙම නැත්නම් මේ පා කරන මරණය ඉදිරියට ඇරෙන බේස්මක් උඩ තියලා කපලා පෙන්ලා දීලා තියෙනවා නිවනට තියෙන කෙටිම මාර්ගය. ඒ නිසා තව ජීවත් වෙන්න මෙච්චර කාලයයි කියලා සැලසුම් කරගන්න ඒ කාලය ඇතුළත තන ජීවත් වෙන්නේ මම මේ කරන පිස්සු මොනවද කියලා හිතන්න. එහෙම හිතන්නේ නොමරන කට්ටිය. ඒක තමයි මේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කුල මල සේරම තියෙන්නේ ඒ මනුස්සයාට ආත්මයක් තහවුරු කරලා දෙන්න. නමුත් මේ විපස්සනා කරනකොට ඔය ක්ෂණික මරණය හෝ සම්මුති මරණය හෝ කාම ලෝකේ මරණය හෝ රූප ලෝකේ මරණය හෝ අරූප ලෝකේ නැත්තම් සූක්ෂම රෝගේ මරණයට ගියාම ඔය පිළිබඳව ඔය පිළිබඳව පත්පත් කියන ඉගෙන ගන්න කට්ටිය තමයි නිව්ටෝනියන් ෆිසික්ස් ඉඳලා අයින්ස්ටයින් ෆිසික්ස් කියන්නේ ওই රූප ලෝකයක් සූක්ෂම රූප ලෝකයක් දෙක අතර තියෙන පොඩි ගමනක්. ඒක සිද්ධ වෙන්නේ අපි දැක දැක ඉන්න වෙලාවේ. තාම තුනම තියෙනවා. විද්‍යාවක් නැහැ කියන කාම ලෝකේ තියෙනවා මම කියන්නේ නවීන වචන හඳුන්වනකොට ඊගාට මේ භෞතික විද්‍යාව කියන නිව්ටෝනියන් ෆිසික්ස් කියනවා දැන් ඒක එච්චර ගණන් ගන්න ඊට වැඩි එහා ගිය අයින්ස්ටයින් ෆිසික්ස් එහෙම නැත්නම් ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ ෆිසික්ස් නැහැ ආයසරේ බුදුජානන්සේ එළියට එනවා බුදුන්සේ මේ සියල්ලම එදා දැකලා තමයි දේශනා කරේ ඒ වුණත් එක පැත්තකින් මම සතුටු වෙනවා විද්‍යාව පවා පරිණාමයටපත් වෙන නිසා කියවලා අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ නිව්ටෝනියන් ෆිසික්ස් එහෙම නැත්නම් මේ රූපාංශු එහෙම නැත්නම් ත්‍රිමාන රූපාංශෝකින් මේ ක්වොන්ටම් එකක් හැදෙන බවට විද්‍යාඥයා පෙළඹුවේ කවුද? උනේ කොහමද? ඒ සිද්ධාර්ථ කුමාරයාට රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යන්න ඊටත් පස්සේ ඒ තුලත් මරණය දැකලා ඒ ගොඩ වෙන්න පෙළඹුවේ කවුද? කවුරක්වත් නැහැ. ඒක හරි අමුතුම සංසිද්ධියක්. ඒ නිසා අපි හම්බෙච්ච අවස්ථාවේදී කොසල් රජුගේ අත්තමත් මරනවා, කොසල් රජුත් මරනවා, බුදුරජාණන් පිරිනමන බව අත්‍තිත් මරනවා. අන්නේ දේ මේ අමතෝ ගදං අමත පරියෝසානං කියන විදිහට අමෘතයට පිහිටවීමට යොමු වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත්තම් මේ අයක සූත්‍රයේ තවසේ මාතෘකාව સમાપ્ત කරනවා සිළු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපේ බ්‍රහස්පතින්ද චාරිත්‍රයේ හැටියට ධර්ම දේශනාවෙන් පස්සේ අපි වේලාවක් ගන්නවා මේ සාකච්ඡාවකට, කයිවාරුවකට. ඉතින් ඒ නිසා කාට හරි ඒ මාතෘකා ශීර්ෂයෙන් කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. නැස්සරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එනවා ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් කිසිම කෙනෙක් අත ඔසවලවත් ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කළා නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ පැත්තෙන් තියෙනවා හිතන්න. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ පෙන්වා දුන් පරිදි සිටිජය කියලා සඳහන් කරා. සිටිජය කියලාවත් ඒකට නමක් කියන්න බැරි තැනක් ඉතින් නමක් කියන්නවත් පෙන්වන්නවත් බැරි ස්ථානයක් හරියට දැන් අපි මරණයටපත් වුණාන් පස්සේ ශරීරයේ කොටස් දිය වෙලා ගිහිල්ලා ඇටසැකිල්ල ඉදිරිය වෙලා ඇටසැකිල්ල කුඩු වශයෙන් දිය වෙලා ගිහිල්ලා අංශු වශයෙන් හොයන්න බැරි තත්ත්වයකටපත් වෙනා වගේ තැනක් වගේ ඒ කියන්නේ මේ වාතලයට මුසු වෙලා ගියාම හොයන්න නැහැ ඒක පිටි වගේ තියෙන දේ විසිරීලා ගිහිල්ලා හොයන්න බැරි තැනකටම හොයන්න බෑ මේ කියන්න කරන්න පෙන්වන්න දෙයක් නැති වෙන තැනටපත් වෙනා වගේ ඒ ඍචිදය කියන දැනත් අනුමාන වෙනවා. ඉතින් ඒ වගේ තැන දැක්කයන් පස්සේ අර සවන්හනේ සඳහන් කරා නැවත අටකොණ බැලිල්ලක් සම්බන්ධයෙන් ඉතින් එහෙම ඒ தත්ත්වය දැක්කයන් පස්සේ ආයෙ ඉතින් අටකොණ බැලිල්ලක් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මට පොඩි ප්‍රශ්නයකට එනවා ආයෙ අටකොණ බැලිල්ලක් නැහැ ඒ தත්ත්වයට පත්තු නැන් පස්සේ ඒ தත්ත්වය දැක්කයන් පස්සේ ආයෙ අනිත් පැත්ත හැරෙන්නත් බෑ ඒ தත්ත්වය දැක්කයන් පස්සේ ඒ தත්ත්වෙන් මතුවෙන්නේ වෙනත්ම ධර්මතා රසක් මිසක් ආයි යටකොණ මෙරිල්ලක් ගැන කතා කිරිල්ලක් සම්බන්ධව පොඩ්ඩක් මට දැනගන්න අවශ්‍ය වුණා. දැන් ඒක ඇත්තට අපිට විනිශ්චයකට පෙළඹෙන්න බෑ. අටපොට බැලුවොත් හොඳ නෑ කියන එකද ඔය දැන් කතාවෙන් තේරෙන්නේ. අටපොට බලන්න එපයි කියන එකත් ඒ වගේම හොඳ නැති එකක් නේ. සාන්නහස කියනවා වගේම වැරද්දක් තමයි බලන්න එපයි කියන එක. මේ අර தත්ත්වයටපත් උනාන් පස්සේ ආය යටකොන බලන්නේ කොහොමද ඉතින් අපි අර එහෙම ප්‍රශ්නයක් කොහෙන්ද මතුවෙන්නේ නැති දැනක් දැක්කනේ හරි එහෙමනම් බලන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් කොහොමද අසන්නට මතුවෙන්නේ පොතේනේ එහෙම තියෙන්නේ මොකටද බලන්නේ මොකටද මතුවෙන්නේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ අපි සවනාසන නැති දැනක් දැකලා ඉවරයි දැන් නැති දැනක් දැක්කන් පස්සේ ආයි කොහොමද හරි එහෙමනම් ওই කවුරුත් කියන විදිහට අටපොළ බලපං කියන එක ඇයි අහන්නේ අදාළ වෙන්නේ කොහොමද අර සඳහන් කරන්නේ අදාළ නැහැ සඳහන් කරපු නිසා මම ඒක බැලුවේ මොකද්ද එතන කියන්නේ කියන එක. ඒ කියන එක නයින් අහන්න ඕනේ ඒක. අනිතික මේ අනවශ්‍ය දේවල් ඔළුවේ දාගන්න එපා. ඔය තියෙන්නේ භාවනා කරන ඉස්සරහ ගිහිප්පු කුණු හරපයක් එතෙන්දි වමාරා කෑමක් නේ. එහෙමයි. ඒක සාකච්ඡාට ගත්තට ප්‍රශ්නයක් නෑ. නිගමනයකට එන්න බෑ. අපිට කීත හැකි ඒ ඔය රමණ මහරිෂි නෑ. නිසර්ගත මහරජ. ඊපස්සේ ඔය කල්කටාවල මැරෙනවා පාරේ මැරුණාට පස්සේ ඉතින් කවුරක්වත් නැහැ මේ කලන්ත හැදලා වැටලා ඉතින් මිනිස්සු ඇවිල්ලා ඇවිල්ලා ටිකක් ඔය ග්ලූකෝස් ටිකක් දෙනවා වතුර ටිකක් දෙනවා හුස්ම ගන්න බලනවා පේනවා මිනිස්සු උත්සාහ කරනවා කියලා මෙයා මෙයාට මිනිස්සුන්ගේ මූණ පේනවා ඒතර පේනවා මිනිස්සු ගන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා කොට ගන්න ඉතින් එයා තේරෙනවා ඒක ආහාරයක් කරන තමයි මම ජීවත් වෙන්නේ කියලා දැන් මිනිස්සු මාව කොට ගන්න හදනවා ටික වෙලා කරන්න එන්නේ එන්නේ මිනිස්සු මෙයා දාලා යනවා දන්නවා දැන් ඉවරයි කරගන්න බෑ එතකොට එයාට පේනවා ඇතුලේ විශාල බරක් මිනිස්සු බලාපොරොත්තු අතහැරියා එයාත් බලාපොරොත්තු අතහරින එක තමයි වෙන්නේ. මෙයාට බලාපොරොත්තු අතහැරෙන්නේ නැහැ. මෙයාට තියෙන මොකක්වත් වෙන්නේ නැහැ කියලා. මිනිස්සු බාම අතහැරලා ගියා. දැන් ඌ මරා. ඒකට විශාල ඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ ඥානී කෙනෙක් විදිහට තමයි නැගිටින්නේ. නැගිට පස්සේ අර පරණ විදිහෙන් බීඩි බොනවා. බීඩි බබ්බා කියලා කියන්නේ. ඉතින් අර හොඳ මේ කිට්ටුවේ මැසුරු කරන උපාසක කෙනෙක් හම්බල මේ ඔක්කොම බඩිරස කියනවා මේ ඥානී ওই බීඩි බොන එක නම් හරිම කැතයි. කිව්වා මොකද මටවත් මුණ දී ගන්න බෑ මේ ඔය කරන වැඩේට කියලා. ඊමස්සේ කියන හොඳයි ඒක ඔයාලට වෙන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් ද බීජිබොන එකට විරුද්ධව කතා කරන එක නැතර කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒක බෑ උට. ඌ බීජිබොනට විරුද්ධම තමයි. විරුද්ධව නැතර කරගන්නකෝ. බීජිබ නැතර කරනවා වගේම තමයි. නැතර කරන්න බෑ. මස් කන්න එපයි කියන මිනිස්සයාගේ ඒ කට වහන්න බෑනේ. මස් කනවට වැඩිය අකුසල් කරගන්න ඕනේ කටෙන්. කණවිනිය කාලා නැතර කරගන්නවා. මස් කන්න එපා. හොයාගෙන ගිහිල්ලා හරකුන්ටත් බයිනෝ මස් හදන්නත් එපා කියන. ඊයක ඊටදී අකුසල් කරගන්න. මෙන්න මෙතන ඉඳලා ආයේ මිනිස්සෙක් ඔය අමධ්‍ය ව්‍යාපාරේ මොකද්ද කතා කරලා කෑ ගහගෙන ආවේ මෙතෙන්. මොකද්ද මහත්තයා ප්‍රශ්නේ නෑ සබ්බහන්සලා ගන්න ශ්‍රේෂ්ඨ වැඩක් නේ සවන්ස පොදු මරණ මේකෙම දාලා තියෙනවනේ මස් මාංශ වලින් විරහිතයි කියලා. ඒක තමයි කෙරෙන්න ඕනේ. එතකොට මං කොහොමද දුනවනම් මං කනවා කිව්වා. හර මිනිස්සයාට මොකද හරිම කැතයි එහෙම කියනවා. කැත නෙමෙයි ඒක තමයි ස්වභාවය. මම මේ එනකොට නම් අදිස්ථාන කරන අය මස් අලු කන්නේ කියලා. ඒනකොට මට එහෙම කිසිම අපලක් නැහැ කන්න පුළුවන් කියලා. එහෙම කියන්න එපා නෑ මම කියලා නෑනේ ඔයා කින්ද කියන්නේ. <laughs> නැත්තම් මං කිව්ව කතා කරලා ඉවරලා පුළුවන් නම් ඔයාට පුළුවන් නම් කන්නේ නෑ. කටවහනින්න කිව්ව සුමාන දෙයක් ඔය ලුව පැල්ල මැරනවා කිව්වා. ඊමසෙට අරක කියන්නේ නැතුව ඉන්න බෑ. මස්මාලු කන්න මාසෙට මස්මාල් නැතුව ඉන්න බෑ. ඊමසෙ මස්මාලු කන්න එපයි කියන්නේ නැතුව ඉන්න බෑ. මම කෝවගේ ඉස පුපුරන දවසමාන දෙකක් ඉන්න බලන කතා නොකර. අර මාස නිකන් කරකොලත් ඇරියා වගේ. මම කෝ සුමාන දෙකක් ඉඳලා මැරුන් නැත්තම් එන්න භාවනා කරන්න. ওই කුණු අරප කරනට වැඩිය ලේසි භාවනා කරන එක. ඒ වගේම අටපොළ බලන්න ඕනයි කියන එකත් එක ප්‍රතිචාරයක්. බලන්න එපයි කියලා ওই කරන ප්‍රශ්නේ තව විදිහක ප්‍රතිචාරයක්. දෙකම එකම අකුසලේ නම් අකුසලේ එකම පින නම් පින. ඒක සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. ඒ බාර ගන්න කෙනාගේ හැටි හැටියට තමයි. ඒ නිසා ඕනම කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. බාර ගන්න මිනිහාදී තමයි වැරද්ද තියෙන්නේ. බුදුහාම කියලා තියෙන්නේ සම්තරුත්තර වරම් පටිග්ගහිතබ්බා. කච්චර සිවුරු පූජා කරත් උඹ සිවුරු දෙකක් විතරක් බාරගනි. ගොඩක් බාරගත්තොත් පූජා කරපු මනුස්සයගේ දෝෂයක් නැහැ. අන්තිම අමාරු තත්ත්වයේ හෙළුවෙන් ඉන්නකොට හරි කමන්නේ නැහැ. සිවුරු පූජා කෙරුවොත් අන්දනෑයි සිවුරයි විතරක් බාර ගන්න. නැත්නම් අන්දනෑ දෙපොටයි තුන් සිවුරු බාර ගන්න එපා. මොකද මේ මනුස්සය කැළඹිලා ඉන්න වෙලාවේ සබ්බ සරීමේ දෙනවා. බාර ගන්න එකාසේ වැඩි තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන පිස්සුවක් කියන්න පුළුවන්. ඒ කවුරු බනින්න පුළුවන්, ස්තුති කරන්න පුළුවන්. බාර ගන්න කෙනා අතින් තමයි අර සේවනෝට ගිනි තිබ්බා වගේ වැඩේ යන්නේ. ඒ නිසා ඕක සලකා බලන්න පුළුවන්. ගහපා දෙන්න යන්න එපා. සමාවෙන්න තවන්නත් මේ අර ඒ ස්ථානේ දැක්කන් පස්සේ මේ ආයි වෙන ස්ත්‍රී වශයෙන්ම වෙනත් තැනක් බලන්න බෑ කියන එක තමයි. ඔයා දැකලා නැති වෙන එක නෙවෙයි කතාවේ ඉල්ල තියෙනවා. දැකලා නැහැ තාම. දැක්කයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් කොහෙන්ද ප්‍රශ්නයක් වතුනේ? දැක්කනම් කොහෙද ප්‍රශ්නයක් වතුනේ? ඒකට තියෙනවා පිස්සු කතාවකට හරියක් කතා කරන්න පිස්සු. ඕක නැවත කියන්නත් එපා, හා කියන්නත් එපා, බෑ කියන්නත් එපා, කට වහගෙන හිටපන්. දැක්කනම් කතා කරන්න හිතෙන්නේ නැහැ. දැකලා තාම අරක කෙනෙහෙන නිසා තමයි කතා කරන්න හිතෙන්නේ. ඒක හොඳ ලකුණක්. මොකද දැක්කට සම්පූර්ණ අවබෝධ වෙලා නැතව. අවබෝධ වුණා නම් ඒක <clears throat> අවිතක්කයි. එහෙම නැත්නම් මේ විවාදයට නගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කවුරු එකද විවාද කරන්නේ? එයා මතේ ප්‍රකාශ කරපු එක්කනායකද? මතේ ගරු කරන එක්කනායකද? නැත්නම් මගේ මතකයත් එක්කද? මේ සේරම ඔය දැකීමෙන් හමාර වෙන්න එපායි. ඉතුරු වෙන්නේ මොනවද? අපුඩි දෙකකින් එක අතන ඉතුරු වෙන්නේ. දැන් අපුඩි හරි කොහොමද? විරුද්ධ පක්ෂයක් නැහැනේ දැන් දැක්කනම් හරියට. දැකලා ඇති ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා දිගින් දිගටම කර පුළුවන් නම් අටවල බලලා බලන්න. ඒක තමන්ටම තේරෙනවනේ කරන්න බෑ කියලා. ආ මේක ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයගේ දේවල් සමාජගත කරන්න හෝ අපිට ව්‍යවස්ථාගත කරන්න බෑ. ඔව් කියලා හෝ නැහැ කියලා. දෙකම එකයි. දෙකම එකම වැරද්ද තියෙනවා. ඒ ව්‍යවස්ථාගත කිරීම අයින් වීම තමයි විපස්සනාවේදී අපේ මූණටම දමලා ගහලා කියනවා. ව්‍යවස්ථාගත කරන්න තව පක්ෂයක් ඉන්න ඕන. ඉන්නවනම් ආය හොදලා ගන්න ගුවක් ඉතුරු වෙන්නේ නැහැ කිය. පක්ෂයක් ගන්න එපා. දෙවන්නේක් නැහැ. තනියම තනියම ඉන්න වෙලාවට ඔය මොකක්වත් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. අක්ෂරේ ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් කේමාලෝක ස්වාමීන් වහන්සේ අතෝසවල ඉන්නව අවසර ලබා දෙන්න. පොඩ්ඩක් ඉන්න. ඔව් මෙහෙන් අපි අවස්ථාවක් තියෙනවා ඉගෙච්ච ගමන් නිරංජහරා කේමාලෝක ස්වාමීන් මතක් කරනවා. එහෙමයි ස්වාමීන්. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි පෞගිය පටිච්චසමුපාදේ සාකච්ඡා කරන වෙලාවේ මේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා මම ඒක අහන්න කියලා ඒක ස්වාමීන් වහන්සේ ඒකේ අර ඔය දෙවිවරුන්ගේ ප්‍රකාශ තියෙන නිසා ඊට පස්සේ බටහිර ලෝකයේ සඳහන් වෙන්නේ. එතකොට ඒකේ ඉංග්‍රීසියෙන් තමයි දෙවිවරුන්ගේ ප්‍රකාශ තියෙන්නේ. ඒතර මට නැණයක් ප්‍රශ්නයක් ආවා දෙවිවරුන්ගේ මෙහි මාගාදි භාෂාවෙන් ඒ දෙවිවරුන් ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් බටහිර දෙවිවරුන් ඊට පස්සේ සායනස මම කියවපු එක තැනක තිබ්බා ඇන්ට්‍රොපොමෝෆිසම් හරි ඒ වගේ වචනයක් මනුෂ්‍යත්ව ආරෝපණය කියලා මේ කියන්නේ දෙවිවරුන් ගැන මිනිසුන්ට තියෙන්නේ අපේ මාන වලින් ගොඩනගාගත්ත සංකල්පයක් කියන එක. ඊට පස්සේ මම සාමිනාසිගෙන් තනියම ඉන්න වෙලාවකදී අහුවා එතකොට කොහොමද සාමිනාසි කිව්වා විතක්ක ਵਿਚාර ගැන ප්‍රකාශයක් මට ඒක තේරුන්නේ නැහැ සාමිනාස මම උපවාසයේ මට ඒක තා ටිකක් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා සාමිනාස ආයෝජනා කරනවා තිරුවන් සරණයි බොහොම ඒ දේව සංකල්පනේ කොයි සංකල්පයක් ගත්තත් අපිට හිතට එක පාට වතු භණ්ඩ ගොඩකින් වෙන වෙන්න වගේ බුබුලු දාන්න වගේ විතක්ක මහර පහළ වෙනවා. විතක්ක කෙල කෝටියක් ආවට එකයි අපි ਵਿਚාර කරන්නේ. ඒ ਵਿਚාර කරන්නේ සංසාරගත පුරුද්දක් අනුව. ඒක විතරයි අපිට මතකයට යන්නේ. ඒක විතරයි ප්‍රකාශ කරන්නේ. විතක්ක ਵਿਚාර වලින් තමයි වචන ප්‍රකාශ වෙන්නේ. විතක්ක අපිට ප්‍රකාශ කරන්න බෑ. ඒ විතක්ක වලින් එකක් තෝරගත්තා. ඒ තෝරන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒ තෝරන්නේ පස්ස වේ පස්ස වේදනා සංඥා චේතන මානසිකාරය නැත්නම් වේදනා සංඥා චේතන පස්ස මානසිකාර ක්‍රමයටද කියන එක ඥානানন্দ ස්වාමීන් වහන්සේ අරගෙන තියෙනවා හිත ප්‍රශ්නයක් ආවි ඒක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මම මොකද කරන්නේ? විතක්කේ ਵਿਚාර කරන්නේ අපේ තිබුණ ගෙනාවු බබා සබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ. නිසා දෙවියන් ආන්සේ ඉන්නවා දෙවියන් ආන්සේක. එයාන්සේ ඉන්නවා කියන අයට. නැති අයට නෑ කියනවා. එකක්වත් ඔප්පු කරන්න බෑ. නෑ කියලා ඔප්පු කරන්නත් බෑ, ඉන්නවා කියලා ඔප්පු කරන්නත් බෑ. ඊට වැඩිය මේ වර්තමාන මොහොත පුළුවන් අත්දකින්න. මම දැන් මෙතන ඉතින් බුදුන්ස් කියන එහෙව් මමත්වක අරගෙන කාලය නාස්ති කරනවට වැඩිය ඒක තමයි විද්‍යාව කියන්නේ ඕකට මයින්ඩ් යෝන් බිස්නස් මේක අත්දකින්න පුළුවන් දෙයක් නේ ප්‍රත්‍යක්ෂණ කරන්න ඒක තියාගන්නේ අපි මේ අපිට විශේෂෝත්සව වෙන්නේ නැති අපිට අදාළ වෙන්නේ නැති මාතෘකා විශ්ලේෂණ හදන්නේ ඒ නඩුව බාර ගැනීමෙන් වැරදි කාර්යයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා ওই ප්‍රශ්නේ බාර ගැනීමෙන් මං වැඩිකාරයක් වෙනවා. මේ ප්‍රශ්නේ වැරදි. විතක්ක ਵਿਚාර දෙක හැම වෙලාවෙම බැඳිලා නැහැ. විතක්ක කෙල කෝටි ගන්නට එක ਵਿਚාරයක් පහළ වෙනවා. ඒක විතරයි බීජ පැලවෙන බීජ. අනික ඒව ඔක්කොම බොල් බීජ. විතක්ක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියනවා මේ මේ ළඟදිත් එක්කනේ පාර්ලිමේන්තුවේ කියලා තිබුණා. කම්පියුටරයක් ඕන් කරලා ස්විච් බෝඩ් එක උඩ නටන්න ගන්නකො. ඒ විදියට බෝඩ් එකේ ස්ක්‍රීන් එකේ පේනවනේ. නේ? අපි කියමු රිලීව් එක නටන වෙලාවට කම්පියුටර් ඕන් කරලා දෙන ඔව් ගහගෙන ගහගෙන උඩ පැන පැන යනවා. ඔක එක වෙලාවට එන්න පුළුවන් E mc2 කියලා වදින්න පුළුවන් නේ මං කියන්නේ. ඒක අයින්ස්ටයින් වෙනවද? ඌ ඒක සිලෙක් කරන්නේ නෑනේ. ගොඩාක් වදින කුණු හරපතර ඌ ඇති හොඳ සමීකරණයකුත් වදින්න පුළුවන්. ඌ ඒක පික් කරන්නේ නෑනේ, ਵਿਚාර කරන්නේ නෑනේ. අයින්ස්ටයින්ගේ තියෙන දේ අපිට තියෙන පිස්සුව තමයි. ඌටත් තියෙන්නේ. ඌ අරක ඇහිඳා. ඒක හරි වැරදික වෙනම කතාවක්. ඊට පස්සේ මුළු ලෝකෙම විද්‍යාව වෙනස් වුණා. ද්‍රව්‍ය කියන්නේ ශක්තිය කියලා කිව්වා. ශක්තිය කියන්නේ ද්‍රව්‍ය කියලා කිව්වා. ඒකට ලොකු සාමිචෝක ලියලා කියනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම. ඒක තමයි ශූන්‍යතාවයේ තුච්ඡතාවයේ රිත්තාවයේ කියලා කියන්නේ. ඉතින් ඒකෙන් මිනිහා වෙනස් කරලා මිනිහා කනගාටුවටපත් වුණා මේ මගුලක් හොයාගත්තාම මහත් ඔළුව නරක් වුණා කියලා. සත්‍ය දැකපු දවසට අපි දුවනවා. සත්‍ය දැකපු දවසට අපිට පේන්නේ මේ fear of freedom ලකු නිදහසක් ලැබෙනවා බුදුම බයක්. fear of unknown දන්නේ සියක් හම්බෙච්ච ගම පුදුමාකාර බය ත්‍රස්ත වෙනවා. ආයෙ දන්න දෙයක් හොයනවා කොහෙන් හරි කොනක් ගන්න. නිවන තියෙනවා ඒක අගේ කිරීමක් අපි කියන්නේ අනුග්‍රහ කිරීමක් එහෙම නැත්නම් මේකයි නිවන කියලා දැනගන්නම් නිවන දකින්න ඉස්සෙල්ලා ඒ මොලේ තියෙන්න එපායි. ඒක නිසයි නිරෝධ සත්‍යයට පස්සේ තියෙන්නේ මාර්ග සත්‍යය. අන්න මාර්ග සත්‍ය අවසානට පයි නිරෝධය තියෙන්නේ. ගමන ගිහින් ඉවර නිවන දකින්නේ නිවන දකින්න ඉස්සෙල්ලා නිවන දැකලා ඊට පස්සේ තමයි මාර්ගය වඩන්නේ. ඒ තමයි මේ ප්‍රශ්නෙත් ඒක තමයි තියෙන්නේ. දැකලා තියෙනවා තාම සාතික් කරගෙන නැහැ. ඉතින් අර ප්‍රශ්නෙත් මේක දාන්නේ මේක දාන්නේ කියන එක අපි කල්පනා කරලා බලනවා. නිවන අනුමත කරන්නේ හෝ සමාදන් වෙන්නේ නැහැ. අර ඇයි එහෙනම් එහෙම කියන්නේ? මෙයා එහෙම කරන්නේ ආයෙත් හැරෙන්නේ අර කක්ක බෙට්ට වැත්තට තමයි. ඌව දාලා බලයන් ඔය කොමලා ඉන්නේ එකක් ආවේ ආපහු යන කට්ටිය. මේක ඒ පැත්තට ගියා නම් ආයෙ භවයට එන්නේ ඒකේ තියෙන විතක්ක කරාට නිවැරදි විතක්කේ තෝරගන්න, ਵਿਚාර කරගන්නවා කියන එක පෙර පූර්ව නිගමනයක් වාගේ. එහෙමම කියන්නත් බෑ. Tamange හැසිරීමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා දෙය දේව සංකල්පය නැත්නම් ලෝකේ මුල ඒක හැමදාම තියෙන ප්‍රශ්න. ඒවට ගියයි කියන්නේම ඔලුව නරක කරලා. තියෙන කට්ටිය තියනවා කියාගත්තාවයි. නැති කට්ටිය නැතුව කියාගත්තා. උඹ ගිහලා කියා කරේ යමකල පාන් රත්තරන් කියලා කාලා බුදියලන්නේ. ඔය මොනවා කතා කරලා උඹට පාන් හම්බ වෙන්නේ නැහැ. ඒක බොරු කතා. පහන් හම් වෙන්නත් එක්ක දෙයි ඉන්නවා කියන්නේ නැත්නම් නෑ කියන්නේ. නැත්නම් දෙන්නෙත් නෑ පහන්. එහෙව් ලෝකෙක අපි මේ බඩ විතරක් ගන්න කරන මගුලෙන් මේ නිකන් පටලවිල්ලක් පටලව හැබැයි හරිම ජොලි. ඒක හරිම විනෝදාංශයි. ඔය ඔය කියන මාත්‍රකාව ඔය කියන ප්‍රශ්න හරිම විනෝදාංශයි. ලෝකෙ කියන්නේ ජාත්‍යන්තර හාස්‍යයක් තියෙන. ඉතින් හාස්‍ය නොතිබුණා නම් අපි මෙලහට මැරලයි කියලා කියනවා. මෙච්චර මේ ගැඹුරු ධර්ම වල තියෙන විහිළුවක්. ඒ විහිළුව තේරුම් ගත්තා නම් බුදුහාමුදුරේ ඒකයි ඔය බාගෙට hina වෙලා බලලා ඉන්නේ අපේ ගියා. තොල මෙහෙම කරන් hina වෙන්නත් බෑ මේ අක්කු මේක දැනගෙන මේ කක්ක බෙට්ටම අන නැහැටි. ඉගල මේ අතිත් ගඳයි කියනවා නහයිත් ගඳයි කියනවා මේ බලන්නකෝ කියවා. ඉතින් කක්ක බෙට්ට අතහැරපන්කෝ. අතාරින් බෑ කියන විතක්කේ වශයෙන් ඇවිල්ලා තියෙන අපිට කාටවත් ඒක නෑ කියන්න බෑ. මත ඒ විචාර බුද්ධියට මීමන්සා නෝනට ධම්ම විචේට ලක් වෙලා නෑ. ලක්ුණොත් මේ එදිනදා ජීවිතය ගත කරන්න බෑ කියනවා. සුබදරමේ ආම්දුර කිව්වලු සම්මජීව ආම්දුර කියන්නේ ඇත්ත. ඒකට මට හිතට ගියොත් මට මේ ලෞකික පැත්ත කරගන්න බැරි වෙන බව දන්න නිසා මං යන්නේ නැහැ. ඒකත් වටිනවන්නේ නැද්ද මං අහන්නේ. කේ ගිහිල්ලා අහලා තියෙනවා දැන් ඔබ මේ තරම් මොලකාරයන් ඔබ නිසන්වනේ කියලා භාවනා කරනවා. ධම්මජානර මෙහෙට එන දවසට පේන්නවත් වෙන්නේ නැහැ. අර ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් මට දන්නවා ගියොත් මගේ මේ ඉදින්දා කටයුතු කරගෙන යන්න බැරි බව මම දන්නවා ඔබ නැහැ වුණා. උන්වහන්සේ ලබන කියලා ගියා වයි අවදාලායක මම අදාළ නොකර ගැනීමට තීන්දුව කළා ඉවරයි. හොඳද නරකද කියන්න බෑනේ. අඩු ගන්න මේ මට්ටමට ගිහිල්ලා තියෙනවනේ. අද අපේ අම්මලාට තාත්තලාට වෙලා තියෙන එක තමයි එක්කෙනෙක්වත් දන්නව බුදුහාමුදුරුවෝ හරි කියලා. බෑ උනට වැඩි ගියොත් ඒක ඉතින් විවාහයක් කරගන්න ඊඩමක් ලිබූදලා ලියා ගන්න ඒක කරන්න බෑනේ. ඉතින් ඒ නිසා කියනවා ඉස්සලා ටික කරලා කක්ක කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ගාවට පස්සේ යන්නේ කියලා. ඉස්සලා කරගන්න කක්කටික් කරගන්න. ඉතින් ඒකේ පුදුමාකාර විනෝදාංශයක් තියෙන මිනිස්සු ඉෂාට බැඳගෙන දුක් ගැනවිලි කියාගෙන දෙයයන්ද යාඥා කරන ආණ්ඩුවට අඬාගෙන කියාට ඒ නිසා කැමැති දේ තමයි හම්බෙලා තියෙන්නේ. ඉස්සරහටත් ඒක එහෙමයි. ඉතින් ඊට පස්සේ හම්බුනාට පස්සේ ආණ්ඩුවට බැලලා වැඩක් තියෙනවා, ආතර බැලලා වැඩක් තියෙනවා, දෙයයන්ද බැලලා වැඩක් තියෙනවා. අඩු ගන්න එහෙම බනින්න කෙනෙක් ඉන්න එක මං හිතන්නේ ලොකු දෙයක් නේ දෙයියෙක් ඉන්න එක නැද්ද මං අහන්නේ. ඉතින් අම්මට කිය අපේ පැත්තේ තියෙන දෙවල් ඇදිනවා කිය. බනිනවා දෙයියන්ද මොකුත් නැහැ තිත්ත කුණු වර්පෙමයි බනින්නේ. අපේ හිතේ ධම්ම තුසිත ආමතුරු ඌත් කපුවා. ඌ කපුවා නේ බෙර කාරයක්. ඌ ඒ කපුවා බයින් නැටි කියනවා. අපේ තාත්තා අප්පච්චි අම්මගේ අප්පච්චි දෙවොල් ඇදින්න ගෙත්තහම අම්මා කියනවා බඩදරු අම්මලා ඉන්නවනම් දොරවල් වහගන්නේ කියලා. අහුම්කම් දෙන්න එපා. බානිනවා තිත්ත ගුණ වලෙන් බයින්නේ දෙයියන්. ඒකල පහුවේ තනිය අත්පා වැඩි සිද්ධු වුණා නම් සමා වෙන්න කියලා පූජා වට්ටියක් අරන් ගිහිල්ලා වැඩේ සිද්ධ වුණා කියලා හෝ නැහැ කියලා හරි ඔප්පු කරනවා. චිත්ත ගුණවර්ධනය බයින්නේ. ඔය කුරුම්බගිරි දෙකේ ඇති ඇත් දෙක දෙකට තොට එන ගහලා තිබුණාද මේ ඉදිරියට මගාරලා මේ අපිට කරදර කරනකොට බැල්ම හෙලන්නේ නැති වෙන්නේ කුණුවරපෙන් බයිනවා දෙයන්නාද තිර හතම ඇරලා වනින්නේ දාට. දී හිටියේ නැත්තම්. ඉතින් ඒ නිසා මේ ගේමෙට දෙයියෝ ඉන්න ඕනේ. ඒක චරිතයක් ඒ. අනිකට න ඇත්තම නැහැ කියන කට ඒකත් එක චරිතයක්. ඒ දෙගොල්ල ඉන්න අතරේ උඹට වැඩ නැහැ බොහොස්පතියා බලන් හිටපන්. උඹ සතිය අමාරුයි. ඔය දෙන්න කෑ ගහන්න සතිය බලන්න අමාරුයි. ඒ බලන එකට තමයි ඔය නමෝ තේ පුරුෂා ජඤ්ඤ නමෝ තේ පුරුෂුත්තම කියලා ඊ අපි පෙරේද අපි සාකච්ඡා කරේ. මේ එක දෙයක්ක ගණන් ගන්නෑ. මොකේද මේ මිනිස්සු ඔළුව තියන්නේ කියලා කාටවත් අල්ලන්න බෑ. දෙයියෝ වදිනවලු බ්‍රහ්මේ වදිනවලු. අන්නේ මේ කාටවත් අල්ලන්න බැරි කමඩ. මොකටද මේ භාවනා කරන්නේ? මොකද්ද එල්ල කරගෙන යන්නේ කියලා කාටවත් අල්ලන්න බෑ. ඒකට CI එකට අහු වෙන්නේ නැහැ. මොනම ඔත්තු සේවයකටත් අහුවෙන්නේ නැහැ. අපි වැත්තක් ගත්තොත් තමයි ඔත්තු සේව අපි අල්ලන්නේ. ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ අපන්නකෝ ඉන්න එකයි තියෙන්නේ. මට තේරෙන විදියට. නිරංජා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කේමලෝක ස්වාමීන් වහන්සේ ගොඩක් කතා කරන්න පුළුවන්. අයිනවද? මියුට් වෙලා වෙන්නදී කතා කරාට අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ මම සර්ණ ස්වාමීන් වහන්සේට අවසර ලබා දෙන්නද? හොඳයි. ගොඩ ගමු කවුරුහරි. අවසරයි සර්ණ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ආ එනවා. දේවන් සරණයි. එනවා. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ වැඩසටහන මෙහි උඩුගම් වැඩසටහන පටන් ගන්නේ 20 පොය දවසේ ඉඳන් ඉස්සරහට. ඔව්. මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීමත් බලාපොරොත්තු වෙනවා. ඔය එතෙන්ද වැඩ දෙක තුනක්ම තියෙනවා. ගමන යනවා. මොකද ආයස්මතුමුත් දැන් අගලවත් යනවනේ. ඒක චාමර්ලා හැම ඊයේ බටරි කරන් ගියා. එයාත් චාමර මට කිව්වා දැන් ඔබවන්ති විශ්වෙන්ද එනවා කියලා කියනවා කියලා. මම කිව්වා එහෙම විනිශ්චයක් නැහැ. එතන ගියාම සම්පත් අර කරාපිටියේ එතන ස්ථානේ සුද්ධ කරලා දැන් නතර වෙන්න පහසුකම් හදලා දීලා තියෙනවා. ඒකත් ඒක ලොකු පිම්මක් මොකද හිටපු කට්ටිය ගිහිලා කට්ටි කොහොම කරලා මැප් ඇඳගෙන හරි මේ ලෑස්ති වෙනවා ඒ ගේම සුද්ධ කරන්න යන් කියලා. ඒකෙත් රැක් ඉන්නේ කියලා. ඉතින් ගියාම උඩුගමෙන් ඔය ආර්දනාව තියෙනවා. ඉතින් ගියාම එමදුවෙත් යන්න ඕනකම මේ වැඩ කටයුතු තියෙනවා. නමුත් ඒක සැලසුම් කරගන්න විදියක් නැහැ. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තියෙනවා. අපි හෙට අනිදා වෙනකොට මේ වස් කාලෙට එක එකන එක එක තැන් වලට ඉල්ලීම් තියෙනවා. දැන් ආයස්තුන් අගලවට වැඩිය උඩුගමටත් ඒක තමයි ඉතුරු වෙන්නේ. සේම ලෝක ස්වාංශනේ. හැබැයි ඒ ස්වාංශ අපෙන් කවුරුත් ඉල්ලලා නැහැ. එතන ගියාම හිම දුවේත් දැන්ට දෙනමයි ඉන්නේ. එතකොට අනුරාධපුරයේ අලුතෙන් තනක් පූජා කරා අංග සම්පූර්ණ ස්ථානයක් අවුරුදු 5කට මට ඒක බාර දීලා තියෙනවා. ඉතින් ඒකට ඉල්ලපු ඉල්ලීම් කරපු කිසිම කෙනෙක් යන්න කැමති නැහැ. එතනින් ගියාම තව කොහෙත් නැන්දු අපිට ප්‍රශ්න වෙලා. ඉතින් ඒ ටික සුද්ධ කරගත්තට පස්සේ තමයි මට අද හෙට දෙකේ තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ. මම මම මේකදී කරන්නේ මොකද්ද කියලා. මොකද සංඝයාට දැම්මට සංඝයා එක්කෙනෙක්වත් ඒකට කවුරක්වත් තාම මේ ස්විච්චාවෙන් ඉදිරියපත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ දැවෙන ප්‍රශ්න දිහා බලලා ඊට පස්සේ ඊට අමතරව ධම්මසුසීල හමුදුරෝයි අර අනික හමුදුරක නම මොකද? ඈ? සීල විසුද්ධි හමුදුරෝයි හිඟුලේ තැනකට ඒක මේ ඔය ගලගෙදර පැත්තේ වගේ තියෙන උඩ හිඟුල කියන එකේ ඒ සම්පූර්ණ ස්ථානයක් සෝමන් ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා වස් කාලෙට එන්නේ කියලා. ඒ දෙනම යන්න හදනවා ඒට. ඊට පස්සේ මං කොහොමයි විරුද්ධත්වයක් නැහැ. හැබැයි මට මොනවක්වත් කරගන්න විදියක් නැහැ. මොකද මේ දැනට මේ ඉල්ලීම් තියෙන තැන් වලට යන්න කවුරුත් නැහැ. ඇත්තට ඉස්සර ඔය පාලියකුටේ තමයි මම බාර දීලා තිබ්බේ. අද මම පාලියකුටේ දැක්කම මේ ගමන ගිහිල්ලා ආවට පස්සේ ආයෙ තමයි දැක්කේ. මේ ඒ නිසා කායින්වත් මම මේ වෙලාවෙත් ඉදිරිපත් කරනවා. කවුද කැමති ඒ වගේ තැනක වස් සමාදන් වෙන්න ලාලුතිම පැවිදිච්ච අයටත් පුළුවන් වැඩිමහල් කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් යන්න කැමති කෙනෙක් නැත්නම් මට ඒක විසඳලා තමයි ඔය ගාල්ල ගමන සිද්ධ වෙනවද නැද්ද කියලා කියන්නේ. ආර්දනාව නම් තියෙනවා. ඒ මතක් කරුවට පින්. ඒ ටික තමයි මගේ පැත්තෙන් කියන්නේ. එහෙමයි සර්. ඒ නිසා මම අහනවා සංඝයාගෙන් ඒ ඒ තැනක වස්සසඳ කාට හරි ඉදිරියපත් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ස්විච්චා වෙන්න පුළුවන්ද? එහෙම වෙනවනම් කැමතිනම් පහලේ කුටියට හෝ චන්ද්‍රතන් ස්වාමීන් හෝ මට මතක් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ දාන ලෑල්ල හදලා තමයි මම විනිශ්චය කරන්නේ. ඒ වස් කාලේ කොහොමද කොහෙද යන්නේ මොකද කරන්නේ කොහෙද සමාදන් වෙන්නේ කියන එක. ඒකට අද 19යිද ඈ ඔය එතකොට හෙට දවසක් තියෙනවා මට. අනිද්දා වෙනකොට ඉතින් කවුරු කවුරුත් තීන්දුව කරන්නේ ඊට පහුවෙන්ද සමාදම් වෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා එතෙක්කල් මම එහෙම ප්‍රකාශයක් කරන්නේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන බව නැත්නම් විතක්කේ ඇවිල්ලා තියෙනවා ਵਿਚාරයේ සිද්ධ වෙලා නැහැ. ඒ වගේ විතක්ක කෝටියක් තියෙනවා. ඒකේ තහවුරු කරන්න එපා යෝජනා ඉස්තිර වෙන්න එපා සභා සම්මත වෙන්න. ඕක ඔය ආයසුඳු කරන එක දැනවත් මතුවලා තියෙන යෝජනාව. මේ වෙලාව තව වෙලා තියෙනවා. මම සාදරයෙන් බාර ගන්නවා. තවත් යෝජනාවක් තමයි කටාන ස්ථානය. දැන්වත් ඒ අර කොන්ෆරන්ස් එකට ආපු අර සුනිල් වේරකොඩ ෆාදර් ඊයේත් මට කතා කරා. එයා සතිපාසල කියන එකේ කිමි දෙනවා. දිගට හරහට වීඩියෝ පැටි තුනක් හදලා තිනවා. ඔබ අන්සේ කරලා තියෙන ශේෂ්ත්‍රයන් සංස කියලා නිම කරගන්න බෑ. මම වීඩියෝ පැටි දෙකක් හැදුවා, සින්දුවක් ලිව්වා. මේට වැඩි කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා ෆාදර් පරිසංගයන් උඹ එන්නේ අපේ ඔත්තු බලන්න කියලා අපේ මිනිස්සු සැක කරනවා කියලා. අර මනුස්සයට කලන්ත ඇහිලා වැටෙනවා. මේ තරම් වටින සංසල්පයක් දැකලා මේ ඔක්කොමලා කරබන් ඉන්නවා මෙච්චර තොරතුරු මම දැක්කේ නැහැ ඔබ වහන්සේ ලියපොත් මේ ශාන්සි ලියපු බණක් අහලා එයා වෙනම ඒකට ටෝකයක් කරලා තියෙනවා කතෝලික කෙනෙක් නේ මම ලොකුම ලොකු දෙයක් ඉතියත් කතාන්ට හරි සම්බන්ධ වෙලා කටයුතු කරන තාම විමල බුද්ධ ශාන්ත හම්බෙන්න ඕනේ නැහැ දෙන්න මේ දක්වන ප්‍රතිද කීට කරගන්න බැරි නෝ ඒකත් මේ අයිස්තුන්ගේ තියෙන මුත්තේ තියෙන කැන්ඩිඩේසි එකක් තමයි මොකද ඒක ගම නිසා නමුත් ඔක්කොම තීන්දුව වෙන්නේ වන්රාල්පුරේ කවුද යන්නේ කියන එකට. ඉතින් ඒක පැත්තෙන් මෙතන නෑ කවුරක්වත් ඊය ආවා මේ විමුක්තිය හැමදෙරොයි සාගරාමතුයි. ඒ දෙන්න හුරුළු වැවේ පුදුමාකාර වැඩසෝගයක් කරලා. හුරුළු කියලා කියන්නේ වන්රාල්පුරේ ඉඳලා අපි මිහින්තලේ හරහා හෝ යන්න පුළුවන්. ඒ වගේම පුසියම් කොළමේ අක්කර තුන දැන් සුද්ධ කරලා තියෙනවා. එතකොට ওই වස් කාලය ඇතුළත එතන අක්කර 15ක වනවගාව සිද්ධ වෙනවා. ගිය පාර අපි ওই අද මෙතන නෑනේ සිංහරාජ හැමතුරු සිංහරාජ හැමතුරු වැඩේ කරන්න යනකොට ඔක්කොම අපි මුලකෙන්දලානේ කරගෙන ගියේ. දැන් අර වයේදී සාගර හැමතුරු කියන ඔක්කොම වගේ අපිට ස්විච්චාවෙන් කරන්න සහයෝගය පාලි වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒ නිසා මගේ අවධානය ඒකට තදිට යොමු වෙලා තිනවා. මම හිතුවා දැන්නම පැලවවල ලැහැත්ති වෙන්න වෙයි කියලා. නෑ ඒ කැලේ දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. ඉතින් ආ කිරීමේ වැඩ ව්‍යාපාරය අපිට සිංහරාජ හැමතුරුන්ට ඒ සමාජ බොහොම කැමැත්තෙන් ඒව කරනවානේ. එතකොට පුසියම් කොළමෙත් දැන් අර තිබුණු එක තුනක ඉඩම ඒ දොස්තරුණා ලියලා දෙන එක හේමන්ත ගොඩක් ක්ලියර් කරලා තියෙනවා. එතන දේවව්ව ප්‍රොජෙක්ට් එක තියෙනවා. කලාවැව තියෙනවා. ওই දෙක තියෙනවා. තව ගොඩක් මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ නිසා අනුරාධපුරේ තමයි මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒක අනුව ওই නමත් අපි දාගන්නම් ඇතුල් කරනවා. ওই තමයි ඉස්සල්ලාම මේ ස්විච්චාවෙන් ඉදිරියපත් වෙච්ච එකනා එන පදේ හැටියට සරණහාමුදුරෝ නෑ. සාගරහාමුදුරෝයි නුත්‍යාමුදුරෝයි කියනවා මේ වැඩ ටික කරනවා අපි ගිහිලා කුඩාරම් ගහගමු කියලා අනුරාධපුරේ ගිහිල්ලා ওই කියන තැන් බලාගෙන කටයුතු කරන්න. ඉතින් ඒකට ඒ පූජා කරපු පණ පිටේ මහත්තයා කට අරගෙන ඉන්නවා කවුද ඉන්නේ කියලා කියන්නේ කියලා. මේ මේ ඊ අපි වෙනම මේකට සාකච්ඡාවක් තිබ්බ මමයි හේමන්තයි චන්ද්‍රතන් සාංශේ ඒකදී සිංහරාජ සාංශේ තමයි බලාපොරොත්තුනේ අප්‍රසාදේ කියන්නේ අකමැත්ත ප්‍රකාශ කළා. කනඩාස් ප්‍රේතන කරන්න බෑ කියලා. ඔය අලුත් තැන. මට නම් ඒක කොයි තරත් ඔගේ ප්‍රශ්නයක් නෑ අනිත් එක මහා කනදරාවේ වැඩිච්ච අපි ඉදා කරලා තියෙනනේ පටන් අරගෙන තිබුණේ. ඊට පස්සේ එන එන වෙලාවේ අනුරාධපුරේ මහදිසාපති හම්බුණා. හම්බෙලි වෙලා එයා තාමත්ම සන්තෝසයි. එයා කියනවා මම මේ සතිපාසල ගැන දන්නේ නැති කෙනෙක්. උභාන්තේ සෑහෙන ප්‍රසිද්ධයි. දැන් බලනකොට මටත් හැම පැත්තෙම ඇහෙන්න පටන් ගත්තලු මේ සතිපාසල ගැන. උභාන්තේ කැමැති නම් අනුරාධපුර මුල් කරගෙන කරමු කියලා. ඉතින් ඒක මේ අපිට හම් වෙන්නවත් බැරි වෙයි කියලා. මේ කවුද යෝගබන්ද මහත්තයත් එක්ක ගියේ. මයිත් එක්ක හිටියා කවුද එයා? ඔය සිංහරජ හාමුදුරුවෝයි මේ මේ නන්ද හාමුදුරුවෝ. ඉතින් ඒ ටික ඔක්කොම සංවිධානය කරන්න පුළුවන්. එහෙ හිතලා ඉතින් ඒ නිසා අපි බලමු මොකක් හරි කරගන්න. හොඳයි එමුන විශේෂ දෙයක් නැත්නම් අපි මෙතනින් සාකච්ඡා සමර්ථ කරනවා සම්බන්ධ වෙන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලිකුටියේ අපි එක පොඩි අනුමೋದනාවකින් සංග්‍රහයක් කරනවා. අවසරයි අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන කොට වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දවසේ ධර්ම දේශනාවයි ධර්ම සාකච්ඡාවයි සිද්ධ කරපු මේ වෙලාවේ ඒ තුලින් ජනිත වුණ පුණ්‍යස්කන්ධය කුසල සම්භාරයේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ඒ ප්‍රදානත්වයේ දැරීම හේතු කොටගෙන ධර්ම දේශනාව පැවැත්වීම හේතු කොටගෙන අත්පත් කරගත්තා අපි දීර්ඝ කාලයක් මේ ශාසනික වැඩ කටයුතු කරගෙන යන ශක්තිය බලය ධෛර්යය ලැබේවා ධර්ම අවබෝධය ලැබේවා අප සැමට අසවන් දීම තුළින් ජනිත වන පෙනින් අපට නිර්වාණය අවබෝධ ඉක්මනට ලබා ගන්න ශක්තිය බලය ධෛර්යය ලැබේවා ලෝකවාසී සියලු දෙනාටමත් සිය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වීමෙන් ධර්ම අවබෝධය ලැබේවා නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ඉවත සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු සද්දනකා කියමු